නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා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 අපිට තියෙන ලකූම ප්‍රශ්නේ මොකක්ද? බලමු තේරලා තියෙනවද කියලා. ඔව් කෙනෙක් කියනවා දුක. තව කෙනෙක් කියනවා සසර යන්න සිද්ධ වෙයි. තව මම තේරුම් ගත්ත විදිය මම කියන්නේ. මට තියෙන ලොකුම ප්‍රශ්නේ සතර අපායයි. සතර පායෙන් මිදුණා නම් කාලභ්‍යාස සසරේටියත් බය වෙන දෙයක් නැහැ. නේද? එතකොට අපි හරියටම අඳුනාගෙන තියෙන්න ඕනේ අපි ප්‍රශ්නේ. ප්‍රශ්නේ හරියට දන්නේ නැතුව උත්තරේ හොයාගන්න බෑ. ඒකට ප්‍රශ්නේ මොකද්ද? අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ සතර පාය. ගිහි වේවා, පැවිදි වේවා උත්සාහ ගන්න ඕනේ ඉස්සල්ලාම මොකද්ද? සතර අපායෙන් මිදෙන්නයි. මොකද හේතුව දැන් අපි මේ ලෝකේ ආවම මේ තියෙන කාල දේවල් කාලා බෙලා ඉන්නවානේ. තිරසනින් වුණොත් තිරසනෙක් වුණොත් ඒ ලෝකේ තියෙන දේවල් කාලා බෙලා ඉන්නවා. දෙවියෙක් වුණොත් දිව්‍ය ලෝකේ තියෙන දේවල් කාලා බෙලා ඉන්නවා. නිර්සතෙක් වුණොත් ඒකේ තියෙන දේවල් කාලා බෙලා ඉන්නවා. නිර්සතෙක් කීම ගැන අන්න බලන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හෙල් කියලා ගහලා මිනිස්සෙක් බ්‍රිතාන්‍ය ජාතිකයේ මේ අපායේ ගියා. නිරේ. විනාඩි 23ක් එයාගේ මේ ජීවිතේ මනුස්ස ලෝකේ නෑ. එයා නිරේ ගිහිල්ලා දැන් දැන් එයාට සිහිය ආවට පස්සේ එයා මේ ලෝකෙට මෙයාගේ විස්තරය කියනවා. හරි පුදුමයි ඒකට කිසිම කෙනෙක් නැහැ කොමෙන්ට් එකක් යවන්න. ඒ කියන්නේ මේ යා කියන කරුණ මේ ධර්මයේ තියෙනවා කියලා. අපි කවුරු ඔක්කොම නිදි. අපි නිදි. එයා එයා කියනවා එයා දැන් එයාට හරි ප්‍රශ්නයක් එයාට ලැබිච්ච අත්දැකීම මොකක්ද? දැන් එයා ඒගොල්ලන්ගේ ආගමික ග්‍රන්ථ පෙරල පෙරල හොයනවා හොයනවා හොයනවා විස්තර නැහැ. එයා කියනවා මාව එකන් ගියා අමුතු තැනකට. එතන හරි ග්‍රස්නි ගින්දර. එයා කියන මේ පොළව, බිත්ති, වහලෙ ඔක්කොම යකඩ. මේ එතකොට මොකද්ද කියන්නේ මේ? දේවදූත සූත්‍රයේ විස්තරේ. දේවදූත සූත්‍රයේ විස්තරේ මෙයා කියන්නේ ඊට පස්සේ කිව්වා එයා එයා හරි දරුණු මනුස්ස සත්තු දෙන්නෙක්. එයා එහෙමයි කියන්නේ. එයාට තේරෙන්නේ නැහැ විස්තර කරන්න. නිර්යපල්ලු කියලා කියන්නේ තේරෙන්නේ නැහැ. හරි දරුණු සත්තු දෙන්නේ. අමුතු උස මහත යෝධ සත්තු දෙනෙක් කියලා මෙයා ඇදගෙන ගිහලා මෙයාට ඇන්න මෙයාට පහර දුන්නා. මෙයා හරියට බලාපොරොත්තු වුණා කිව්වා අනුකම්පාව. හැබැයි කාගෙන්වත් කිසිම අනුකම්පාවක් ලැබුණේ නැහැ කිව්වා. මෙයාට හැදුනා කිව්වා තිබහක් ඒ තිබහ කොච්චරද කියන්නේ වතුර බින්දුවක ඇති වටිනාකම කියන්න බෑ කියලා. අන්තිමට මෙයා වතුර බින්දුවක් කිල්ලලා කෑ ගැව්වා කියලා. ඉතින් මෙයා මේ වගේ ලොකු විස්තරයක් කරගෙන ගිහිල්ලා කියනවා ඊට පස්සේ කවුද එක්කෙනෙක් මෙයාම අත දාලා ගත්තා. තියා කියනවා මේ අත දාලා ගත්තේ දෙවියෝ. අත ගාලා අරන් කියනවා යන්න මනුස්ස ලෝකෙට ගිහිල්ලා මිනිසුන්ට කියන්න මම ළඟදී මේනවා කියලා. අපි දන්නේ මොකද්ද පණිවිඩය කියලා. ඉතින් ඊට පස්සේ මේ පල්ලියෙන් ආරංචි වෙලා මෙයාව අරගෙන ගිහලා දැන් සභාවල් මැද්දේ පෙන්න පෙන්න දැන් මෙයා මෙහා ඒවා කියෝ කියෝ යනවා දැන්. දැන් බලන්න මේ පුංචි දේ මිනිස්සු ප්‍රචාරයට යා කියනවා මං හෙව්වා හෙව්වා මේක හොයාගන්න නැහැ. ඉතින් කවුරුත් නැහැ කියන්නේ මේක තියෙනවා. මේ අසවල් අසල් පුතේ තියෙනවා කියලා කියන්න කෙනෙක් නැහැ. අවදීන්නේ. අපි ඔක්කොම ලිංගෙන් වගේ ඉන්නේ. අපේ තියෙන දේවල් කර කියා ගන්න බැරි ඔහි රණ්ඩුවල්ලල් ඉන්නේ. ඉතින් මේ නිසා අර ලෝකේ ඒ මිනිස්සු කරපු දේ දැන් වෙන කෙනෙක් කිව්වනම් හිතන්නේ දැන් බලන්න දැන් අපේ රටේ කවුරු හරි කෙනෙක් ඒ වගේ නිරේ විස්තර කරොත් බෞද්ධයමයි ඒකට වල කපන්නේ. කියයි මේ බොරු මානසික රෝගයක් වෛද්‍යවරුම ඇවිල්ලා කියයි මේක නම් අසවල් රෝගය කියලා ඉංග්‍රීසි නමකුත් දාලා කියයි මේක නම් අසවල් රෝගය කියලා කියයි. එච්චරටම මේ ශ්‍රද්ධාවෙන් පිරිහිලා තියෙන්නේ. මේ නිසා මේ නිසා අනතුර තියෙන්නේ කොහොමද? දැන් ඒකේ කියන එහෙම කතා කරගෙන ගිහිල්ලා අපිට තීරණ හැටියට නම් බටහිර මිනිස්සු ඔක්කොම අපායයි කියලා. එතකොට බලන්න සතර අපායක් ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ කියා නොදෙන්න අද අපි දන්නේ නැහැ. අපි හිතන්නේ එහෙනම් හැමදෑම දැන් අපිට එන්නේ හැඟීම් මොන විදිහටද? හැමදෑම මනුස්ස ලෝකේ ඉන්න පුළුවන් වගේ නේ. අපිට හැමතිස්සෙම හිතෙන්නේ ලස්සන ගියක් දැක්කොත් හිතෙනවා ශාමී ජාතිකයක් ඇත්නම්. ලස්සන කාර් එකක් දැක්කොත් හිතෙනවා මේ ජාතිකයක් ඇත්නම්. එතකොට ලස්සන පිරිමියෙක් දැක්කොත් හිතෙනවා මේ ජාති පිරිමියෙක් වෙන්නේ නැත්නම්. ලස්සන ගෑණියෙක් කෙනෙක් දැක්කොත් හිතෙනවා මේ ජාති ගෑණියෙක් කෙනෙක් වෙන්නේ නැත්නම්. ලස්සන ඇඳුමක් දැක්කොත් හිතෙනවා නිජාති ඇඳුමක් අඳින්නේ නැත්නම් කෑමක් දැක්කොත් හිතෙනවා නිජාති කෑමක් කන්නේ නැත්නම් බොරුද ඇත්තද ඇත්ත ඉතින් මෙහෙම කල්පනා කර කර ඉන්නකොට අපිට හිතෙන්නේ අපි ආයෙමත් මනුස්ස ලෝකෙ තමයි ඉපදෙන්නේ කියලා. එහෙම ඒ නිසා තමයි සමහරු මේ වෛරය තරහ ක්‍රෝධ හිතේ පිටවගන්නේ. වෛරි තරහ ක්‍රෝධ හිතේ පිටුවාගෙන කියනවා මම නම් ಜಾති ಜಾති පස්සෙන් එනවා. පල්ලි ගන්නවා. එහෙම කියන අය අහලා නැද්ද? කේන්ද්‍ර ගියාම හරියට කියනවා භවෙන් භවේ එනවා. දන්නේ නැහැ මේ කියන දේවල් සිද්ධ වෙන බව. භවෙන් භවේ එනවා කිකි කියනවා. හරි භයානක විදිහට. අන්තිමට සත්තු වෙලා එනවා. යක්ෂයෝ අමනුෂ්‍ය වෙලා එනවා. අන්තිම දුකකට භාජනය වෙනවා. හැබැයි මේ දුකකට භාජනය වෙන බව එයාට තේරෙන්නේ. ඇයි මේ අපි මේ සසර සතර අපාය වැටි වැටි යන්නේ විද්‍යාව පහළ වෙලා නෙවෙයිනේ. අපි මේ වැටි වැටි යන්නේ අවිද්‍යාව තුල. අවිද්‍යාව තුල කියන්නේ දුක කියලා ආර්ය සත්‍යයක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. මේ දුක හටගන්න හේතු තියනවා කියලා දන්නේ දුක නිරුද්ධ වෙන්න හේතුව නිරුද්ධ වුණාම මේ දුක නිරුද්ධ වෙනවා කියලා දන්නේ මේක නිරුද්ධ වෙන්න මාර්ගයක් තියෙනවා කියලා දන්නේ මේ නිසා අපේ මූලිකම ප්‍රශ්නේ හැටියට අපි තේරුම් ගන්න ඕනේ සතර පායට වැටීමේ අවදානම වෙන මූලික ප්‍රශ්නයක් තියෙන බව නම් මට තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ළඟට දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ කාමරාගය ප්‍රහාණය කිරීමට හිස ගිනිගත් කෙනෙක් වගේ මහන්සි වෙන්න ඕනේ. මොකද දෙවියෝ කිව්වේ? කාමරාගය ප්‍රහාණය කිරීමට හිස ගිනිගත් කෙනෙක් වගේ මහන්සි වෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කළේ නෑ. උන්වහන්සේ වදාලා නෑ නෑ නෑ. මොකද්ද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට හිසගෙනිගත් කෙනෙක් වගේ මහන්සි වෙන්න ඕනේ කිව්වා. ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණොත් සතර පායෙන් කොට. එතකොට සක්කාය දිට්ඨිය තිබීම නිසා තමයි මේ අපි ඔක්කොටම මේ ප්‍රශ්නේ තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි දැන් සාමාන්‍ය දේශනාවල් අපි දැන් අහලා අහලා තියෙනවානේ. අපි අපිට තේරෙන වචන වලින් කියව සාදුරට මෙහෙම එකක්. තමන්ගේ ප්‍රතිරූපය දැඩි මමත්වයකින් වැළඳ සිටීම. තමන්ගේ ප්‍රතිරූපය දැඩි මමත්වයකින් සිතින් වැළඳ සිටීම තමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ. ඒතර මේක හිතෙන් බැහැර වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒ දැඩි මමත්වයකින් ගත්ත තමන්ගේ ප්‍රතිරූපයේ විනිවිදගෙන අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඒක මේ මම සෝවාන් මම සකදාගාමි දැන් මට අවබෝධ වෙලා ඉන්නේ කියලා එහෙම ලෝකෙට කියලා පළක් පළක් නැහැ ඉතින්. ඒ දැන් අපි කියමු කෙනෙක් කියන මම සෝවාන් කියලා. අනිත් අයට පුළුවන් දෙයක් නැහැ කියන්නේ. ඒ කටි කටියට පේන්නේ පේන්නේ නැහැ. කෙනෙක් ආ අසවලා සෝවාන් කියයි. අපිට පේනවද? නැහැ. ඒ නිසා මේ වචනවල කිසි වටිනාකමක් නැහැ. ඒවැ කිසි වටිනාකමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව පේනවා උන්වහන්සේ දේශනා කළා තුම්හි කිච්ඡං ආතප්පං මේ වැඩේ කරගන්න තියෙන්නේ තමා විසින් තමා විසින් කරගන්න තියෙන්නේ අක්ඛාතාරෝ තථාගතං තථාගතයන් වහන්සේලා පවා කරන්නේ මාර්ගයේ පෙන්වීම විතරයි එහෙනම් මේක තව කෙනෙකුට කරන්න බෑ. මේ එහෙට මෙහෙට කට්ටිය ට්‍රාන්ස්පෝට් කරලා කරන්න බෑ. දැන් ඔන්න මෙහෙට එනවා. ඇවිල්ලා කියන ඔන්න අතනට යන්න. එතන ඉක්පන්ට සමාධිය හදලා දෙනවා. එතන ප්‍රඥාව හදලා දෙනවා. ඔන්න ගෲප් පිරිසක් එක්කන් යනවා එතනට. තව ටික දැස ගන්න තව තැනට එක්කන් යනවා. මෙහෙම කරන්න බෑ. මෙහෙම කරන්න පුළුවන් ඉස්සෙල්ලා මම කරගන්නවා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මට පාව මට මතකයි ඉස්සර ওই ධර්ම විවාහගන්න කාලේ ආම්දුරු කියලා තියෙනවා මට. එන්න මගේ ළඟට බෑ. මම ප්‍රථම ඵලයට දාලා දෙන්නම්. ඔව්. අසවල දැන් ඔන්න අසවල් මාර්ගඵල ලැබුවා අසවල් පෙළ ඒක සාමාන්‍යයෙන් ඒකෙන් අපිට තේරෙනවා මේ ඒකට දොස් කියන්න බෑ අපිට ඒ කියන්නේ මේ ධර්මයේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ගන්න තියෙන ඕනා ආසාව හැබැයි එහෙම වුණා කියලා ඒක සිද්ධ වෙන්නේ නෑ. අපට තියෙන ලොකුම ප්‍රශ්නේ මා හිතන්නේ ධර්මයේ තුලින් අපිට තේරුම් ගන්න තියෙන සක්කාය දිට්ඨියමයි. ඒ කියන්නේ කොහෙන් බැලුවත් Tamange ප්‍රතිරූපේ තමයි පොතුරුවේ විචකර්ම අපි තව එකක් කියන්නම. අපි ඒක අසපුවක ගස් කොළන් ටිකක් ඕන වෙලා ඉතින් කිව්වා කවුරු හරි දෙනවා ඉක්මන්ට වෙන ගස් జాතියක් ගෙනත් දෙන්න කියලා. ඉතින් ඔය ආ කියලා ගෙනාවා කොට්ටංගස්. කොට්ටම් පෙළ කියනවා මට නම් සඳුන් නෙවෙයිනේ. කොට්ටංග හැදීගෙන ඉන්නකොට අපේ පොඩි නමක් මේ ගස් කැපුවා. ආචිල තරහ වුණා. තරහ වෙලා කිව්වා මම හිටවපු ගස් කැපුවා. කොච්චර මමත් මේ අහ කියන ගහක් අල්ලගෙනද? ඈ එතකොට ඒ කියන්නේ එතකොට වැඩසටහන දවසට ඇවිල්ලා යා බල බලබෙලින්න කොහොම මොකක් දිහාද? තමන් හිටවපු ගහදිය. එතකොට අපි දන්නේ නැහැ. අපි එන්නේ ධර්මය අහන්නයි. අපි අපි නොදැනීම අපි වෙන දෙයක හිර වෙනවා. අපි වෙන දෙයක හිර වෙනවා. දැන් අපි ගත්තු 100ක් 100ම එන්නේ අවංකවම ධර්මයක් අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින්. නමුත් තාවට අපිට තියෙන බාධා මොකද්ද? අපේම තියෙන සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න නම් අපි නිතරම කල්පනාවට අරන් තියෙන්න ඕන දෙයක් මේ පටිච්ච සමුප්පාදය ගැන නෝනින් මෙනෙහි කිරීම. පරිසම්පාද ගැන නෝනින් මෙනෙහි කරද්දී අපි මෙයාට හරි ලස්සන පැහැදිලි වෙනවා කියලා කෙනෙකුට ඊට පස්සේ එනවා උපක්ලේශයක් එයාට හොයන්න බැරි. මොකද්ද උපක්ලේශය? ඈ අනිත් අයට මේක කියන්න ඕනේ කියලා. මේක මොකද්ද? උපක්ලේශයක්. අනිත් අයට කියන්නේ හදන්නේ කොහොමද? Tamanට අවබෝධ වුණා කියන මතෙත් එක්කයි. ඔන්න වැරදෙන තැන. Tamanට අවබෝධ වුණා කියන මතෙත් එක්කයි මේක කියන්න හදන්නේ. එතකොට ඉස්මතු වෙන්නේ ධර්මයේද තමාද? ඔන්න ප්‍රශ්නේ. එතකොට මේක කියන්න ආසයි තියෙනවා. අනේ මෙය. එතකොට අපිට එනවා ක්ලේශයක් කියන හොයාගන්න බෑ අනුකම්පාව වීසින්. මොන වේසින් දෙන්නේ? අනුක කතා කරාම ඉතින් අම්මෝ අනුකම්පාව එක්කන්නේ. එතකොට මේ හිතෙන්නේ කොහොමද මේ මහා අනුකම්පාව කියන්නේ? අන්තිමට එයාගේ දේ කවුරු හරි පිළිගන්නේ නැත්නම් ඔන්න ගැටෙනවා. මේ නිසා ධර්මය විමසද්දි තේරුම් ගනිද්දී ධර්මයටම පහදින්න ඕන. ධර්මයටම ප්‍රශංසා කරන්න ඕන. ධර්මයටම සම්මාන දක්වන්න ඕන. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා තියෙනවා මේ මෙතන. අසවල් තන අසවල් උදියට දේශනා කළා තියෙනවා කියනවා මිසක් මම මේක කරගෙන යනවා මට හරි පැහැදිලි. ඕගොල්ලෝ තනිය මේක කරන්නන්නේ. එහෙම හරියන්නේ නැහැ. මොකද අපිට තේරෙනවා සමහර අය එහෙම ඔහි කියෝගෙන යනවා. විනෝදිත වගේ. එහෙම ගියා කියලා යාට ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. සමහරට වෙන්නේ ඊට වඩා වෙනස් එකක්. එක්ක යා විහිළුවට වාදනය වෙනවා. එක්ක නැති කරදර ගොඩකට පාත්‍ර වෙනවා. එහෙම නැත්නම් එයා වෙනම ගෲප් එකක් හදා ගන්නවා. එයාගේ පිරිසක්. ඊට පස්සේ එයා මේ පිරිස හදාගෙන මේ පිරිසට අවවාද කර කර එයා ඒකෙන් සතුටු වෙවි ඉන්නවා. අපිට හොයන්න බෑ වැටෙන්නේ මල්ල. ඔව් ඊට පස්සේ හරිය කැමති වෙනවා. ඉතින් පිරිස එතකොට එයාට සම්මාන සැලකිලි දක්වන්න පටන් ගන්නවා. ඒකට එයා කියනවා හා කමක් නැහැ. ඔයා මේ මට නෙමෙයිනේ සල්ලකන්නේ. ධර්මයටනේ. ඊළඟ ආයෙත් යා දෙන රූපකින් ඒක පිළිගන්නවා. ඉතින් මේ වගේ මේ හිත කියලා කියන්නේ හරිම වංචනිකයි. දමණේ නොසිත ඊටාම වංචනිකයි. ඊටාම රැවටිලිකාරයි. නොමග යවනවා. ඒ නොම ගැවන විදිය අපිට හොයන්න බෑ. හොයන්න බෑ. මට මතකයි මං එක දන්න මං එක ආරණ්‍යයකට ගියා. හරි දුෂ්කර වේ හාඳුරු තනියම ගල්ලින තින්දගෙන දැන් ඒ හාඳුරු ගල්ලිනේ භාවනා කරනවා මේ ළඟ ඉන්න නාගය ඇවිල්ලා. මිනිසුන්ට හරි පුදුමයි. දැන් මෙහෙම ඉඳලා ටික ටික දැන් මේ හාඳුරු බුදුබව පටන් ගත්තා. ඔන්න බලන්න වරදින තැන්. කිව්වම කියන්නේ බයින අසවලට බැන්න මෙයාට බැන්න කියලා කියන්නේ ඊට පස්සේ. බැන්න නෙමෙයි මං කියන්නේ වෙච්ච දෙයක්. මේ මං කිව්ද මං හම්බෙලා කතා කරගෙනකට මං කෝ අනේ අනේ හාමුදුරනේ මට නම් හරි බයයි මේ සංසාර ගැන. මොකද මේ සතර පාය වැටි වැටි යන්නේ දැන් බුදුව පතල ඔබ හොඳට කවද බුදු වෙයිද කියලා මං ඇහුවා. එතකොට මේකේ හතර පායේ වැටි වැටි නේ යන්න තියෙන්නේ. එතකොට මෙයා කියනවා හා පාය නැතිව කොහොමද? ඔන්න බලන්න මේ බුද්ධ දේශනාවට කොච්චර ප්‍රතිවිරුද්ධ ආකල්පයක්ද කියලා නේ අපාය නැතුව කොහොමදයි ජාතක කතාවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඇත්තා වෙලා උපන්නා ලේන වෙලා උපන්නා ඉතින් මේවා දැක්කම හිතුණා ආයෙනම් ප්‍රශ්නයක් මේකේ මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙන්නේ බැලු බැලමට මම කැමති වෙලා දැන් දවසක් මම කතා බස් කරලා ආවා ඊට පස්සේ ආයෙ දවසක් මම මේ හම්බ හම්බ වෙන්න ගියාම මට මේ වැඩ පිළිවෙල්ලුවේ නැහැ මොකද දැන් මේ හාඳුරු කුටි එක වහලේ උඩ නැගලා ඉන්නවා අරීප උඩ රීප නෙමෙයි පරාල උඩ කාන්තාව පෙළිය උළු දෙනවා. එක පිරිමි කෙනෙක් නැහැ. මම කිව්වා කාන්තාවස ලොකු කරදරයක මගේ යුතුයකමක් ඔබ මගේ මිත්‍රයෙක් ඔබ ලොකු කරදරයක වැටෙන්න පුළුවන්. මේක මම අනුමත කරන්නේ නැහැ මගේ හිතව සාදු කිව්වා. මම මේක මම අනුමත කරන්නේ නැහැ. නෑ නෑ නෑ කිව්වා මම තව ටික දවසයි අවුරුදු 5යි මම මේක හදලා මම සම්පූර්ණ නවත්තලා මම දිගටම භාවනා කරනවා. මම කිව්වා ඒ වුණාට මේ ක්‍රමය නම් මම අනුමත කරන්නේ මම අපහැදුනා නම් අනිත් අයත් අපහදිනවා. මම කිව්වා මේ ක්‍රමය මම කැමති නෑ කිව්වා. බලන්න ඇහුවේ නෑ. ඊට පස්සේ මේ බුදුගා පතපත හිටපු හාඳුරු ඊට පස්සේ මම දුන්නේ ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්න කාන්තාවකට පැටලුණා. පැටලිලා සිවුරු ඇරලා ගියා. ගිහිල්ලා දුෂ්කර පළාතකට ගිහිල්ලා දේවාලයක් කරන්න පටන් ගත්තා. ඔය දේවාලය කර කර ඉන්නකොට දැන් ඔන්න ආරවුල් හටගත්තා. ඒ ගිහි ජීවිත ගැන මෙලෝ හසරක දැනුමක් නැහැ නේ මේ චූටි කාලේ මහාන වෙච්ච කෙනා. ඊට පස්සේ මොකද වුනේ? බොන්න පටන් ගත්තා. ඊට පස්සේ වහ බීලා අභාවයටපත් වුණා. පටන් ගත්තේ කොහෙන්ද? අවසන් වුණේ කොහෙන්ද? මේ වගේ සිද්ධි වෙනකොට මම කල්පනා කරනවා. මොකද්ද මේ බලන්න පටන් ගත්තේ කොහෙන්ද ඉවරුනේ කොහෙන්ද? පටන් ගත්තේ කොහෙන්ද ඉවරුනේ කොහෙන්ද? මේව බලනකට අපිට තියෙන්න ඕනේ පොඩ්ඩක් හරි ප්‍රඥාවක් මේ වගේ දේවල් ලෝකේ සිද්ධ වෙනවා මේ වගේ දේවල් ලෝකේ සිද්ධ වෙනවා ඒ නිසා හැම තිස්සෙම ධර්ම මාර්ගයට උදව්වක් නෙමෙයි තියෙන්නේ ධර්ම මාර්ගයට බාධාවක් කියන අවබෝධය අපට තියෙන්න ඕනේ. උදව්වක් නැහැ. ඒ නිසා මම කියන්නේ මේ අපිට මේ මට නම් කොහොම හරි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ මට නම් කොහොම හරි මාර්ගඵල ලබන්න ඕනේ මට සෝවාන් වුණොත් ඇති කියලා නෙමෙයි එහෙම මට සෝවාන් වුණොත් ඇති කිය කියාගෙන ගිහිල්ලා සෝවාන් වෙච්ච කෙනෙක් නැහැ මුලා වෙලා නම් ඉඳී දැන් මම මේ මාර්ගඵල ලැබුවා කියලා ඉස්සර මං හිටියා වගේ ඉතින් මුලා වෙලා ඉඳලා පළක් පළක් නැහැ. එතකොට මේ අපිට වැදගත් වෙන්නේ මුලා වීම නෙවෙයි. අපිට වැදගත් වෙන්නේ ඇත්ත වශයෙන්ම සොයා සොයා යන එක. එක දවසක් කාදෝ කෙනෙක් මට කිව්වා මං ඉස්සර ධර්ම හොයාගෙන යන කාලේ ඔයා සකදාගාමී කිව්වා. අනේ මමත් මෝඩයාගේ සන්තෝෂ වුණා. පස්සේ දැනුවම මේ මොකවත් නෑ. ඉතින් එතකොට බලන්න අපිට මේක පුළුවන් ද බොරුවකින් වංචාවකින් යන්න මේ ගමන? මේ ගමන යන්න බෑ. මේ වැඩිමහල් පිළිවෙලට මාරු විපල් ලැබීමක් එහෙම එකක් නෑ. මේක තියෙන්නේ සම්පූර්ණ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෝනින් මෙනෙහි කරන ආකාරය මත. නෝනින් මෙනෙහි කරන ආකාරය මත. ඒකට තමයි මම මෙතෙක් බුද්ධ දේශනාවල් පරිවර්තනය කර කර පරිවර්තනය කර කර දුන්නේ මේ විනෝදෙට කියෝ කියවින්න නෙමෙයි. යම්කිසි මගේ අදහස තිබුණේ කවුරු හරි කමක් නැහැ. කවුරු හරි කමක් නැහැ මේ ධර්මයේ කියවලා මේ ධර්මයේ නෝනෙන් මෙනෙහි කරලා මේ ධර්මය අවබෝධ කරගත්තොත් ඒක යාට. ඒක මට කියන්න ඕනේ නෑ. එයි මට කිව්වා කියලා පළක් තියනවද? පළක් නැහැ. නමුත් මං කර ප්‍රතිරූපයට ආසකෙනා පෙළඹෙන්නේ ඒකට නෙමෙයි. මොකද පෙළඹෙන්නේ? කියලා කියන උපහාසයෙන් මේ ඉගෙන ගත්තේ. ඉතින් මට හරි ආසයි මම මේක කාටවත් කිව්වේ නෑ. මේක ඔබ වහන්සේටම රහසේ කියන්න. මං කියන අනේ මේ විකාර නැතුව ඉන්න. මේ මේ දහම් පොත්පත් කියාගෙන මේක පුරුදු කරගෙන යන්න කියලා නෑ නෑ නෑ ඔබ වහන්සේට මේක කියන්න ඕනේ මට මේ පැහැදීම. මේ පැහැදීම නෙවෙයි දැන් එයාට ඕනකම් තියෙන කියන්නේ මොකද්ද? මම දැන් මේ தත්ත්වේ කියලා කියන්නයි මේ. අමාරුයි වැටෙන තැන් ඉමක් කොනක් නෑ. සමහර කෙනා අනේ හරි අපි ඉතින් දැන් බේරිලා ඉන්නේ ඔබ වහන්සේ නිසා. අනේ අනිච්චා. මම නිසා බේරෙන්න පුළුවන් නෑ. මම නිසා බේරෙන්න පුළුවන් කාටවත් බෑනේ. බේරෙනවා නම් බේරෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ දේශනාවල තියෙනවා ඔබ මතක තියාගන්න මේ සංයුත්නිකායේ තුන්වෙනි පොතේ ඥානවත්ත සූත්‍රය කියලා. මොකද මේ සූත්‍රය? ඥානවත්ත සූත්‍රයේ තියෙනවා එයා නුවණින් කල්පනා කරනවා. දැන් නුවණින් කල්පනා කරනවා කියන එක ඔබට සක්මන් කර කර කරන්න පුළුවන්. බුදු දේශනා කියව කියව කරන්න පුළුවන්. කෙනෙකුට බුදු දේශනා කියව කියව කරන්න පුළුවන්. සක්මන් කර කර සමහරට නනා නා රෙදි හොද හොදත් එයාට කල්පනා කරනවා නම් කල්පනාවට බාධාවක් තියෙනවද? නැහනේ. ඒ කියන්නේ කාරණාවක් සිහි කරන්න බාධාවක් නැහැ. එයාට හැබැයි ඒක හැබැයි කරන්න ඕනේ මේ තමන්ගේ පාඩුවේ. ඊට පස්සේ කෙනෙක් එහෙම කල්පනා කර කර නුවණ විමසන්නුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඥානවත් සූත්‍රය හරි හොඳයි. සංයුත්නිකායේ තුනේ තියෙන. ඒක තියෙනවා යා ධන ධන ගන්නවා ජරා මරණ. එතකොට යා කල්පනා කරන්න ඕන කෙනෙක් මේ ජරා මරණ කියන්නේ මොකක්ද කියලා මේ ලෝකේ නොයේ කාකාරට මිනිස්සු ජරාවටපත් වෙනවානේ. නොඑක ආකාරයට ජරාටපත් වෙනවා. නොඑක ආකාරයට මරණයටපත් වෙනවා. අර කලුතර දරුවා ගත්තොත් ඉතින් අර වීසි කළා මරුණානේ. අපේ අපේ සංසාරේ අපි කොච්චර වීසි කරන්නේ නැද්ද ඔය වගේ? සංසාරේනේ කෙලවරක් තියෙනවද දැන් බුද්ධ දේශනාවක එක්තරා අවස්ථාවක අහනවා භාග්‍යතුන් වහන්සේ මහණෙනි මා දේශනා කරපු ධර්මය ඔබ මොන විදිහටද මතක තබාගෙන ඉන්නේ එතකොට කියනවා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ අපි මෙන්න මෙහිම මතක තබාගෙන ඉන්නේ අපිට භාග්‍යතුන් වහන්සේ මෙහිම දේශනා කළා මහණෙනි මේ සංසාරයේ කෙලවරක් නෑ මේ කෙලවරක් නැති සංසාරයේ ඔබ ඉපදීම නිසා ඉපදීම හේතුවෙන් හෙළු කඳුළු මේ සාගර ජලයට වැඩි ඔබ නොයේ අවස්ථාවල මරණයටපත් වීම නිසා ඔබේ ගලාගිය ලේ ධාරා සාගර ජලයට වැඩි කියලායි අපි මෙහෙම කිව්වා මතක තබාගෙන ඉන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ සාදු සාදු මහණෙනි බොහොම හොඳයි කිව්වා මතක තබන් ඉන්න ආකාරය. එතකොට මේකෙන් අපිට පේනවා උන්වහන්සේ අපට ඉඟියක් කරනවා මේක මතක තබා ගන්න කියලා. මොකද්ද? මේ දීර්ඝ ගමනක කෙලවරක් නැති ගමනක අපි ඇවිල්ලා තියෙනවා අනන්ත වචනෙන් කියන්න බැරි ආත්ම භාව ගණනාවක් මෙරි මෙරි මෙරි මෙරි මෙරි මෙරි ඇවිල්ලා තියෙනවා. දැන් මේ ආපු ගමනේ අපි විතරක් නෙමෙයි මේ සමස්ත සත්වයාම මේ සංසාරේ ගොදුරු සංසාරට ගොදුරු වෙලා ඉන්නේ. එතකොට කෙනෙක් නෝනින් කල්පනා කරද්දි හිතන්න ඕනේ දේශනාවේ තියෙන කොහොමද ජරා මරණ දන්නවා යා. ජරා මරණ ගැන දැනීමක් ඇති කරගන්නවා. ඇති කරගන්නේ කොහොමද? නෝනින් නුවණින් කල්පනා කළා දැන් බලන අර පටාචාරගෙන තියෙන අවසාන මොහොතේ රහත් ඉන්න ඕන්න මෙන්න කියා. පටාචාරව කල්පනා කරපු විදිය ගැන. පහන කුටිය පහන පත්විය විතිබ්බා. කොතලෙට පෑන් ටිකක් ගත්තා. දොරකඩට ආවා. එකපාරක් වතුර දැම්මා කකුල් දෙකට. දානකට වතුර ටික වැලි පස්සේ පොඩ්ඩක් ගලාගෙන ගිහිල්ලා හිඳුණා. එතකොට පටාචාරාට හිතුණා මේ විදිහට තමයි අඩු වයසේ මැරෙන්නේ. ඊළඟට ඉතුරු පොඩ්ඩ දැම්මා. තව පොඩ්ඩක්. තව පොඩ්ඩක් වැඩිපුර ගලාගෙන ගිහිල්ලා පොළොවට උරාගත්තා. එතකොට හිතුණා මේ විදිහට තමයි මැදි වයසේ මැරෙන්නේ. ඉතුරු ටික සම්පූර්ණයෙන්ම දැම්ම කකුල් දෙකට. දාලා කකුල් හොදද්දි පරාජාරාට හිතුණා මේ විදිහට තමයි වයසට ගිහින් මැරෙන්නේ. බලන්න මේ හිත හිතේ ටික අපිට තේරුම් ගන්න පුළුවන් නේද උඩට? එතකොට පටාචාර හිත හිතලා තියෙන ජරා මරණ ගැනනේ. එතකොට මේ පටාචාර භික්ෂුණිය එහෙම ගිහිල්ලා ඇඳේ වාඩි වුණා. වාඩි වෙලා පහන්තරේ පිටිපස්සේ කොණින් ඇද්ද අර ඇවිලෙවිල දින පහන පොල් තෙල් වලට වැටෙන්න. එතකොට පහන්තරේ අදිනකොටම පහන්තරේ නිවිලා ගියා. ඒ මොහොතේම කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කිව්වා. දැන් බලන්න හිත හිත හිටපු ක්‍රමයෙන් නේද ඒ අවබෝධ කරගියේ. මට අවබෝධ කරන්න ඕනේ කියලා කරන්න බෑ. මට අවබෝධ කරන්න ඕනේ කියලා කරන්න බෑ. මොකද හේතුව එතන මම නෙමෙයි කරන්නේ. ධර්මයේ විසින් අවබෝධ කරගෙන යන්නේ. මම අවබෝධ කරගන්න ඕනේ මම සෝවාන් වෙන්න ඕනේ කිය කී යෑමෙන් තමයි අපිට මේ හැමතිස්සෙම මගියම පැටලෙන්නේ. දැන් මේ ඇස මම නෙමෙයි, කන මම නෙමෙයි, නාසය මම නෙමෙයි, ඇහැට පෙනෙන රූප මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා අර හිතපො කොට්ටම් ගහ දිහා බලාගෙන මේක මම හිතේ, මම හිතේ කියලා හිතේ. එතකොට බලන්න කොච්චර වෙනසක්ද කියලානේ. එතකොට මේකේ තේරෙනවා අර මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්ම නෙමෙයි කිය අපි නිකන් ගිරව්වක කිව්වට ඒක අපි කතා කරන්නේ මෙහෙම දෙයක් අපි තේරුම් ගත යුතුයි කියන පණිවිඩය ගන්නයි. ඒකට ජරා මරණ ගැන එයා නුවණින් විමසන්න කියනවා. මං හිතනවා වර්තමාන මිනිස්යාට ඕන තරම් නුවණින් විමසන්න දේවල් නම් තියෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා එයා හිතන්න කියනවා මේ ජරා මරණංච පජානාති ජරා මරණ සමුදයංච පජානාති. ජරා මරණ හටගන්නේ හටගන්න හේතුවක් දැනගන්නවා. මොකෙන්ද ජරා මරණ හටගන්නේ? ඉපදීමෙන්. එතකොට මේක මතක නොතිබුණොත් දැන් අපි ගත්තොත් අර කලුතර බබා මැරුණා. එතන අපි හිතනවා අනේ මේ ළමයා කොයිතරම් තව ආත්මභාව මෙරි මෙරි යයිද? එක ළමයාට දෝක වෙලා තියෙන්නේ. ඕක මොකද්ද? අපි ගත්තොත් එහෙම දැන් අලුතෙන් මේ අර වෛද්‍යවරු බටහිර වෛද්‍යවරු හොයාගෙන තියෙනවා මේ දැන් බටහිර හරියට තියෙනවනේ මේ බඩට දරුවා හම්පස්සේ දරුවා මරනවනේ. ඇබෝෂන් කරනවන්නේ නීති අනුකූලයිනේ. සමහර විට දරුවා මාසේ දෙකේ ඉඳෙද්දී අකඩ කුරු ගහලා අර දරුවව මරනවා. මන්නකට මේ පොඩි මස් කුලිය දඟලනවා බඩේ. දැන් මේක දැක්කාම තේරිලා තියෙන වයින්දුරුනේ මේ මේ මේ තාම ශාරීරියේ හැදුනේ නැතුණත් එයාට මේක තේරෙනවා කියලා. එතකොට දැන් අලුත් ක්‍රමයක් ඒගොල්ලෝ කල්පනා කරගෙන යනවා. බඩට ළමයක් ආවම ළමයා එපා නම් එයා බඩ අත ගග අම්මා කියනවා. "පන් පලයන් එපා මට. එපා මට පලයන් පලයන් පලයන්." "මට එපා. මට එපා. මට එපා ඔබ." එතකොට ඒගොල්ලෝ අනාසිකට කන්න යන්නේ දැන්. දැන් මොකද කරන්න යන්නේ? "මට එපා. මට එපා. මට එපා" කියලා ළමයා ප්‍රතික්ෂේප කරනවා. දැන් බලන්න එතකොට හිතන්න මෙහෙම. ඉපදීමටත් කොච්චර අනතුරු උපත් ඉපදිච්ච මොහොතේ ඉඳලා නේද මේ මරණයට මුහුණ දෙන්න තියෙන්නේ. එහෙනම් මේ ඉපදීම නිසාමයි නේද මේ මරණයට මුහුණ දෙන්න තියෙන්නේ කියලා අපි කලකිරෙන්න ඕනේ ජරා මරණ ගැන කලකිරෙන්න ඕනේ ඉපදීම ගැන කලකිරෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරා මරණ නිරෝධංච පජානාති. ජරා මරණ නිරුද්ධ වීම ගැන දැනගන්නවා. ජරා මරණ නිරුද්ධ වෙන්නේ කවදටද? ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට. ඉපදීම නිරුද්ධ වෙච්ච දැන් මේක පින්වත්නි දුවල බේරෙන්නද? බෑනේ. හැංගෙන්නද? බෑනේ. කොහේවත් තියෙනද පැනලා යන තැන? නෑනේ. මේක තියෙන්නේ ඉපදෙන ස්වභාවයේ යම් දවසක නැති වුණාද එදාට තමයි මේ ජරා මරණ වලින් අපි නිදහස් වෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මතක් කරන්න වෙනවා ඒ කෙනාට ජරා මරණ නිරෝධ ගාමිනින්ච පටිපදම් පජානාති මොකද්ද ජරා මරණ නිරුද්ධ වන්නා වූ මාර්ගයක් දැනගන්නවා ජරා මරණ නිරුද්ධ වන්නා වූ මාර්ගය මොකද්ද අනේ මට ඉපදෙන්න එපා කියලා කොඩි লীලා ගහන එකද එහෙනම් ආර්ය ස්ථාංගික මාර්ගයයි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒතකොට ශ්‍රාවකයා පහදවන්න යන්නේ අර මේ යෝනිස මනසිකාහාරයේ හරහා කොහාටද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ශ්‍රාවකයව පහදවන්න උන්වහන්සේ කල්පනා කරන්නේ. මොකද හේතුව? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැහැදුනොත් තමයි එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට යම් කිසි මහන්සියක් ගන්නෙ. එතකොට මේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න එයා කල්පනා කරනවා ඉපදීම ගැන. දැන් ඉස්සලා කල්පනා කරේ මොකද්ද? ජරා මරණ ගැන. ඊට පස්සේ ඉපදීම ගැන තර හතර ආකාරයකට. මොකද්ද? ඉපදීම ජාතිංච පජානාති. ඉපදීම දැනගන්නවා. එතකොට මිනිස්යාගේ ඔන්න මව කුසේ උපදිනවා. ඊට පස්සේ ඈ ඔව් විත්තරාසි උපදිනවා. තෙත් පරිසරය උපදින ඕපාතික උපදින දැන් මට මේ ළඟදී පුතෙක් කිව්වා අනේ ස්වාමීනි මම අර නිර්මාංශ පස්සේ කියෙව්වා ඒත් මගේ හිතේ තියෙන සැකේ නැතුුන්නේ නැහැ කියලා මට හිතෙන්නේම මේකට වක්‍රාකාරව හරි අනුබලයක් අනේ මම අනේ පුතේ ඔක හිතේ තින්න එපා අපි සංසාරේ කොච්චර ඉන්නේ නැද්ද තනකොළ කතා අපි හරක් වෙලා එළුව වෙලා හාව වෙලා මුව වෙලා කෙලවරක් නැතුව ඉන්නේ නැති ඇති පදන් තනකොළ කකා නමුත් අපිට කවදාවත් ආරි සත්‍ය අවබෝධ වුණේ නෑ. සංසාරේ ඒ විතර සංසාරේ හැමෝම මේ තනකොළම් කකා උපදිනවද? මංග අපි කොටි වෙලා, සිංහ වෙලා, එක එක සත්තු වෙලා, ඇටි කුකුළු වෙලා, පණුව කකා කෙලවරක් නතු මේ සංසාරේ ඉන්න ඇති. ඒ නිසා මේ කන බොන දේවල් වලින් සුද්ධිය හොයන්න එපා කිව්වා. කල්පනා කරන්න කිව්වා චතුරාරි සත්‍යෙම අවබෝධ කරගන්න ඕනේ කියලා. මොකද කන බොන වලින් සුද්ධියක් කවදාවත් ලෝකේ ලබා ගන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මං කෝ අපි කෙලවරක් නෑ කිව්ව මේ සංසාරේ ඉපදිච්ච වාර. ඒ නිසා අපිට මේ සුද්ධ ಜಾති කන්න ඕනේ, සුද්ධ ಜಾති බොන්න ඕනේ කියලා එහෙම එකක් නෑ කිව්වා. මොනවා හරි කමන්නේ අවුතියක් කාලා ධර්මයේ හැසිරෙන මහස ගන්න කිව්වා. ඊට පස්සේ ඉතියාට තීරුණා කි පණවිඩ මේකයි අල්ලන්න තියෙනවා කියලා. මං ඒක කිව්වා මේක නිකන් අර මී වදේ අල්ලනවා වගේ වැඩක් කියලා. මේ වදේ මී මැස්ස මැස්ස අල්ලන්න ගියොත් නම් අල්ලයි වදේ. ඈ? මේ වදේ අල්ලන්න කවද අල්ලන්න ඕනේ? රජමැස්සිව. රජමැස්සිව අල්ලපු ගමන් මුළු මේ වදේ මාතේ. මේ වගේ තමයි මේ ධර්මයේ ඉලක්කය තියෙන මොකද්ද? සතර පායෙන් ආත්මිදීමට ආර්ය සත්‍ය අවබෝධ කිරීම. මේ අදහස තිබුණොත් විතර එයා හරි ඉලක්කයට යන්නේ. එහෙමත යන්න බෑ. ඉතින් ඉපදීම. දැන් අපි මෙන්න මේ ජීවිතේ උපන්න. මේ විදිහට. සමහර විට ඊළඟ ජීවිතේ දැන් මේ ජීවිතේ කොහොම හරි මේ අල්ලගෙන සීක බල පහ පිටවා ගත්තොත් ඊළඟ ජීවිතේ පිටක් තියෙනවා. මොනවද සීක බල පහ? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර කරුණාවන්තද කියලා උන්වහන්සේ එක තැනක දේශනා කරනවා. පොඩි කාලේ ධර්මය අවබෝධ කරගන්න බැරි ධර්මය හැසිරෙන්න බැරි වුණා නම් තරුණ කාලෙවත් ඇසිරෙන්න කියනවා. තරුණ කාලෙත් බැරි වුණා නම් මහලු වයස හරි ඇසිරෙන්න කියනවා. දැන් බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියලා මේ. කොච්චර ලස්සන කතාවක්ද කියන්නේ. තරුණ කාලෙත් බැරි වුණා නම් මහලු වයස වුණාට කමක් නැහැ කියනවා. ඇසිරෙන්න කියනවා ධර්මයේ. ඇයි මේ ඉපදෙන මැරෙන මේ සංසාරේ අපි දන්නේ කෙලවරක් නැතුව මේ සත්‍යය ගිහිල්ලා මැරෙනවා උපතක් කරා යනවා. මේ මැරෙනවා මේ උපතක් කරා යනවා. එතකොට එක්කෝ මව කුසක ගිහිල්ලා උපදිනවා. මව කුස තියෙන මිනිස්සුන්ගේ විතර නෙමෙයිනේ. තිරිසන් ලෝකේ කොච්චර මව කුසුවක් තියෙනවද? ඊළඟට බිත්තරාස ගිහිල්ලා උපදිනවා. ඌපපාතික උපදිනවා. තිත් පරිසරය ගිහිල්ලා උපදිනවා. කෙලවරක් නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉපදීම ගැන දැනගන්න කියනවා. ඉපදීම ගැන දැනගත්තොත් මොකද්ද අපිට ඇති වෙන්නේ? ඉපදීම ගැන කලකිරීම. ඉපදීම ගැන කල්කිරනවා. අනිත් ආගම් වලට වඩා මේකේ තියෙන වෙනස් වෙනස එක. අනිත් ආගම් වල ඉපදීමට ප්‍රශංසා කරනවා. දැන් මේකේම නෑ. මේක ඉපදීමට එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධාතු සංයුක්ත තියෙනවා. මහණෙනි යම් තැනක පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව උපදීද? එතන මේ දුක පටන් ගන්න තැන කියන්නේ. යම් තැනක ඇස කන නාසය දිවකය මනස උපදීද? එතන මේ දුක පටන් ගන්න තැන කියන්නේ. යම් තැනක රූප වේදනා සංඥා සංකාර විඥාන උපදීද? එතන මේ දුක පටන් ගන්න තැන කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ විදිහට නුවණින් විමස විමස යනකොට මේකට කියන්නේ මේ දර්ශනය කියලා. මොකද්ද කියන්නේ? දර්ශනය කියන්නේ මේ දැන් අපි සාමාන්‍යයෙන් කියනෝනේ තව කෙනෙක්ව දකින්න යනකොට දර්ශනය කියලා. ඒක නෙමෙයි මේ දර්ශනය කියන්නේ. මෙතන දර්ශනය කියන්නේ දැක්ම විෂන් එක අපිට යම්කිසි දෙයක් ගැන තියෙන වැටහීම උන්වහන්සේ දේශනා කරනවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න තියෙන මොකෙන්ද සබ්බාස සූත්‍රේ මුල තියෙනවා අත්තිබික්කවේ ආසවා දස්සනාය පහතබ්බා මහණෙනි ආශ්‍රව කොටසක් තියෙනවා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුයි. මේ දර්ශනය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ निराවුල් දැක්ම. එතකොට මේ निराවුල් දැක්ම අපිට ඇති කරගන්න තමයි මේ ගොඩාක් උපකාරී වෙන්නේ මේ සංයුතනිකාය දේශනා. එතකොට මේ ඉපදීම ගැන යා කලකිරීම. මොකද බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරේ නැත්නම් මේකේ විදියක් නෑ අපට. දැන් බලන්න ඉන්දියාවට කොච්චර අවාසනාවද කියලා ඔබට මතකද හිටියා මේ සත්ශාස්ත්‍රවරුන්ගෙන් එක්කෙනෙක් එයාගේ නම මක්කලී ගෝසාල. කලින් එයා නිගණ්ඨ නාථ පුත්තත් එක්ක එකට හිටපු නිගණ්ඨගේ මේ කවුද මේ නිගණ්ඨ පුත්තගේ ගෝලෙක්. පස්සේ එයා තරහ වෙලා රණ්ඩුවක් හදාගෙන ගියා. ගිලා වෙනම ගෲප් එකක් හදාගත්තා. හදාගෙන එයා කිව්වා අමුතුම මාදලියේ බණක්. එයා කිව්වා මිනි අනිවාර්යයෙන්ම සත්වයෙක් 84000ක් යෝනිවල උපදිනවා. 84000ක් යෝනිවල උපදිනවා එතකන් කරන්න දෙයක් මිනිසෙකුට නෑ. ඒක මොකක් වගේද? කන්දක් උඩට නැගලා නූල් බෝලේ කොන අල්ලගෙන නූල් බෝලේ ඈතට වීසි කරනවා වගේ. එතකොට නූල් බෝලේ දිග තියෙනකන් යන නිසා අපිට උත්සාහය, වීරිය කිසි දෙයක් මේකේ නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ කොච්චර සංවේග වුණාද කියන්නේ මිනිස්සු මේකට ඇදිලා ගියා. මිනිස්සු ඇදිලා ගියා. මිනිස්සුන්ට කිව්ව මොන පිස්සුද මේ වීරියක් කියනවා වීරිය කරන්නලු මේ ඉන්ද්‍රිය සංගෝණ සමයන් එපා කියව කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මේ මේ මේ මක්කලි ගෝසාල කියන හිස් පුද්ගලයා මේ මිනිස්සු නැමැති මාළු අල්ලන්න අටවපු කෙමනක් වගේ කිව්වා. ඒ මිනිස්සු ඔක්කොම වේගින් ඒකට ඇදිලා ගියා කොච්චර ඇදිලා ගියාද කියන්නේ අදත් මිනිස්සු කතා වෙන්නේ ඒක. අද අද සාමාන්‍ය මිනිස්සු ගත්තොත් එimhe සාදුවරු නිකන් නෙමෙයි සාදුවරු ඔය ඍෂිකේශමගෙම කතා කරගෙන ඉඳි ඒගොල්ලන්ගේ කටින් නිකම්ම කියනවා දැන් 84000ක් අපි ඉතින් යන්න එපා. බලන්න කොච්චර අනතුරක්ද කියලානේ ධර්මයේ නැතිවීම. ඒත් බුද්ධ දේශනා කොහොමද කියන්නේ? ඉපදීම අවබෝධ කරගන්න කියලා මේක කලකිරෙන්න කියනවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන්නේ ජාතිංච පජානාති, ජාති සමුදයංච පජානාති. ඉපදීමක් දැනගන්නවා. ඉපදින්න හේතුව. මක් නිසාද උපදින්නේ? භවය නිසා. භවය කිව්වේ කර්ම විපාක. අපි මේ ඔක්කොම විඳවන්නේ මොනවද මේ? අපි මේ සංසාරයේ මොන මොන හරි කළා කළා ඒකේ විපාක හැටියට මව කුසට ආවා. ඇවිල්ලා මව කුසේදී අපේ ඇස කන නාසය දිවකය මනස හැදුනා. ඇදලා මව කුසින් බිහි වුණා. බිහි වෙලා අපි මේ පරිසරයේ තියෙන දේවල් කාලා බීලා මේ මේ හැදෙද්දී අපිට සංසාරේ ප්‍රශ්න එනවා. අර්බුද එනවා. දැන් අපි හැමෝගෙම ඇස්පෙනීම එක විදිහද? නෑ. අපි හැමෝගෙම කන් ඇහිම එක විදිහද? නෑ. අපි හැමෝටම ගඳ සුවඳ දැනීම එක විදිහද? නෑ. අපි හැමෝටම රස එක විදිහද? අපි හැමෝගෙම රුචිකත්වය එක විදිහද? අපි හැමෝගෙම ශරීර ශරීර ශක්තිය එක විදියද? අපි හැමෝගෙම මේ කල්පනා කිරීමේ හැකියාව එක විදියද? නෑ. මේ කර්මයෙන් ගෙනාපු විදිය තියෙනවා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භවය නිසායි ඉපදීම කියන එක තියෙන්නේ. දැන් අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපි තේරෙන කාලේ දැන් ඇවිල්ලා දැන් අපි අපි ඇහෙන් රූප බල බල කනෙන් ශබ්ද අහහ නාසයෙන් ආග්‍රහණය කර කර දිවෙන් රස විඳෙමිද කයින් ස්පර්ශය ලැබ ලැබ හිතෙන් හිතේ හිත අපි සිතේ කය වචනේ මෙහෙවන්නේ නැද්ද? මේ වෙන හැම එකකින්ම මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ වෛර කරන්න එපා ක්‍රෝධ කරන්න එපා ඊර්ෂ්‍යා කරන්න එපා එකට එක කරන්න එපා පලි ගන්න එපා අනුන්ට දෙස් දෝ තියන්න එපා මේ මොකද එපා එපා කියන්නේ මේවා ඒවයින් හම්බ වෙන නරක ප්‍රතිඵල එයා ආපහු අරගෙන යන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ ඒවා එපා එපා එපා කියන්නේ. උන්වහන්සේ දේශනා කළා කරන්න කරන්න කියලා මොනවද? ඔව්. කයින් පින් කරන්න කිව්වා. වචනෙන් පින් කරන්න කිව්වා. සිතෙන් පින් කරන්න කිව්වා. ඒක තැනක භික්ෂුන් වහන්සේලා අහනවා. භාග්‍යතුන් වහන්සේ මේ සංඝ ભેදයක් වුණොත් සංඝ ભેදයක් වුණොත් එයාගේ විපාක මොකද්ද කියලා කල්පයක් නිරේ කියනවා. බිදුණු සංඛ්‍යා සමගි කොළොත් විභාගේ මොකද්ද කියලා ඇහුවා. කල්පයක් සුගතිය. බලන්න දෙකේ වෙනස. ඉතින් මේ නිසා මේ හරියට මේක අපි තේරුම් ගන්න ඕනේ හැමතිස්සෙම අපිට ඉපදෙන්න බලපානවා කියලා මොකද්ද? කර්ම විපාක. ඊළඟට සමහර අයගේ මේ දැන් manuss ලෝකේ මං හිතන්නේ ගොඩාක් මිනිස්සුන්ට මේ මධ්‍යස්ථව බලන්න බෑ. මට හිතෙන මගේ අදහස සාධාරණයි කියලා ගොඩාක් මිනිස්සුන්ට මධ්‍යස්ථව බලන්න බෑ. ගොඩාක් මිනිස්සු තම තමන්ගේ රාමවල ශ්‍රම තමන්ගේ රාමවල හිර වෙලා ඉන්නවා. මේ නිසා ගොඩාක් මිනිස්සුන්ට මේ ධර්මය ධර්ම පණවිඩ යන්නේ. ධර්ම පණවිඩ යන්නේ. දැන් අපි ගත්තොත් මේ දැන් උත්‍රස්තවාදී දැන් මේ ත්‍රස්තවාදී පුද්ගලයා මම දකින්නේ මේ තිරිසන් සතෙකුගේ මානසිකත්වයක් තියෙන කියලා. දැන් බලන්න බල්ලෙක් උසි ගන්නන දඩයන් බල්ලෙක්. දඩයන් බල්ලෙකුට මිනිස්සු පෙන්නලා උසි ගන්නන. එක්ක සතෙක් පෙන්නලා උසි ගන්නන. මොකද්ද මේ බල්ලා කරන්නේ? පන්නගෙන යනවා එයාට හැමතිස්සෙම පේන්නේ මොකද්ද? ඒක විතරයි. වෙන මොකක්වත් පේන්නේ උසි ගන්න ගමන් පන්නගෙන යනවා. දැන් බලන්න මිනිස් ලෝකයේ එක්කෙනෙක් ඒ වගේ මානසිකත්වයක් ඇති කරගත්තොත්. මනුස්ස ලෝකේ කියන්නේ මානසිකත්වය වෙනස් කරගන්න පුළුවන් තැනක්. දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකේ ගොඩාක් දුරට අපේ තියෙන දුර්වලකම් හදා ගන්න පුළුවන් තැනක්. ගොඩක් අපිට මේ අපේ අඩුපාඩු නැති කරගන්න පුළුවන් තැනක්. නමුත් බොහෝ දෙනෙකුට අඩුපාඩු නැති කර ගැනීමේ අවස්ථාව පාවිච්චි කරන්නේ නැහැ. ඒකෙන් එයා සමහරට අමාරුවෙම අමාරුවට ඊට පස්සේ සමහරු ඉන්නවා බාපි ගත්තොත් මෙහෙම. දැන් උන දරුවන්ට අධික ස්නේහයෙන් ඉන්නවා. සමහරට මේ දරුවන්ට තියෙන අධික ස්නේහය වෙන්න ඕනේ ඒ දරුවන්ගේ හිතසුව පිණිසයිනේ. දැන් දරුවන් කෙරේ දක්වන ස්නේහේ දරුවන්ට හිතසුව පිණිස වෙන්න ඕනේ නේද? හිතසුව පිණිස නැති සනේහක් ආවොත් දැන් මහණෙන් එක පුතෙක් ආව රෑ 12ට වූ කිව්වා. ඒ දෙක වෙන්න වූ කියලා අපිත් බය වුණා. ඊට පස්සේ මම පිටත් කළා පහුවදා. ඉතින් මේ කවුද ඇහුවම් පස්සේ කිව්වා සීයා ඇවිල්ලා ඇද්දා කියලා යාම. ඊට පස්සේ ඇද්දා යම යන්න කියලා. මෙයා බයට කෑ ගැහුවා. ඊට පස්සේ ගෙදර ගියා. ඊට ගිහලා ඊට පස්සේ කිව්වා මේ මේ බාධාවක් තියෙනවා කියලා ඔන්න ඊට පස්සේ යා සීයා දැකලා යකි පෙහෙනවා කියලා ඊට පස්සේ ගිහිල්ලා එක එක තැන්වල ගිහිල්ලා දැන් ඉතින් මොන මොන හරි කරලා ඉතින් සනීප වෙලා කියලා ආවා. මගේ ළඟට ඇවිල්ලා දැන් ගිහිල්ලා මෙයා මාත් එක කියනවා ශ්‍රමණස් ධම්මට අර පස්සේ මුකුත් නැහැ. මම දැන් හොඳට භාවනා කරනවා. දැන් මම සුවාන් වෙලා ඉන්නේ. මම දැන් සකදාගාමි වෙලා ඉන්නේ. මම දැන් අනාගාමි වෙලා ඉන්නේ. දැන් ඉතුරු එක කියන්නේ නැහැ. දැන් එයා කියනවා මම දැන් ඉතින් ඉතුරු ටිකක් කරගෙන ඉන්නේ කිව්වා. මම කිව්වා ඉතුරු ටිකක් කියන්නේ රහත්ද කියලා ඇහුවා. ඔව් කිව්වා. මම කියන පොඩ්ඩක් ඉන්න මම කතා කරන්නම් ඊට පස්සේ. ඉතින් වැඩසටහන දවසක් මම පස්සේ ඉන්න කිව්වා කුටියට. මම පුතා අතාරින්න ඔයා. හා කිව්වා. මම දැන් අතාරින්න දැන් මගේ පල්ලකුවේ නෑ බොරු කතාවක් කිව්වා. අතෑරියා. මම පුතා මේ වාගේ මේ මනස අවුල් වෙන්නේ මොකද මේ? ඇයි මේ අවුල් වෙන්නේ මනස? ඊපස්සේ කිව්වා නෑ නෑ මට තේරෙනවා මේ සමහර අයට සමහර මහණෙන් අපේ ළමයි ඉන්නවා. ඒ ළමයි වේට මිට හසුරවන්නේ දීෂ්ටි. මම කිව්වා මෙහි කියන්නේ ඉන්නවා. සමයන් කතා. මේ මාත් කතා කර කර ඉන්නකොට මෙයා එකපාරට ගැහෙන්න පටන් ගත්තා. ගැහෙන්න පටන් ගත්තම මම මේ මොකද ගැහෙන්නේ? ඊට පස්සේ මං කිව්වා එහෙනම් පුතා මේ දැන් ඔයා හිතන්නේ මේ ඇගේ ඉන්න කෙනා දිටින්න කියලා. මේෙන් ආවේශ වුණා. 100ක් 100 තමයි මෙයාගේ ඔළුවට ඔක්කොම තින්නේ. ඒ වෙලාවෙ ඉතින් අහපු නිසා මේ ළමයා නිවැරදි කරලා පිටත් කළා. නැත්තම් ඉතින් කොහේ නවතීද දන්න. ඊට පස්සේ මේ මංකු ඇයි සීයා මේ කරදර කරන්නේ පවුනේ මේ ළමයා. මේ ළමයාට පොඩ්ඩක් මේ මහාන වෙන්න ආසාවෙන් ආව ඒකට ඉඩ දුන්නේ නැහැ. ධර්මයේ කතා කරන්න මේ ධර්මයේ ඉගෙන ගන්න ඒකට නෑ නෑ නෑ මේක ඊතර වෙයි කිව්වා. එහෙම වුණොත් මංගුදී සීයා ඊතරුනොත් හොඳනේ. ඊතරුනොත් හොඳ වෙන්න කොහොමද? ආයේ මට හම්බ වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඕන්නස් දරුසිනෙහි ගිය දුර. ඊට පස්සේ මං කිව්වා හරි. සීය දන්නවද කියලා මේ නිවන් අවබෝධ කරන්න අමාරුයි. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේ දරුවට සුගතිය යන අවස්ථාව ආ මේක සුගතිය යවන්න බෑ කිව්වා. ඇයි කියලා මං ඉන්න තැනට ගෙන්න ගන්න ඕනේ. පෙරේත ලෝකෙට. දැන් බලන්න අර කල්පනාව පටු වුණාම ඒ පටු කල්පනාවට ලෝකේ විසඳුම් නැහැ. පටු කල්පනාවට ලෝකේ විසඳුම් නැහැ. මේ නිසා මම මේ බැලුවා මේ මැරිච්ච මිනිස්සයා තමනුත් අමාරු වෙටිලා අනිත් අය තමාරු විදානවා මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් බලන්න එතකොට මේ සිත පටුවීම. කොච්චර දුරට බලපානවද කියලා. මේ නිසා මම කියන්නේ සමහර අය ධර්ම කතාව යෙදෙද්දී තමාගේ හැඟීම් කියනවා. ඒවා කියන්න යන්න එපා. සමහරවන් භාවනා කරගෙන යන ගමන් කියනවා "නේ මට නම් එපා අයෝ" හිලා. එතකොට ඇල්ම තියෙන හැට කේන්තියක් නැද්ද? ආ භාවනා කරන්න කියලා දැන් ඔහෙට අපි එපා ඈ. දැන් වෙන්නේ පස්සේ මොකද වෙන්නේ? දැන් බැනුම් අහන්නේ කවුද? මම. කියනවා මේ ඥානන්ද හඳුරු බණ කියන්නේ කියලා මේ මුන්ට වෙච්ච දේ කියලා. ඕන දැන් ඊට පස්සේ ඊට පස්සේ බැනුම් අහන්නේ ධර්මයේ. ඒ මොකද මේ හේතුව? Tamange හිතේ එන හැඟීම් සමහර ආමලා කියනවා එක අම්ම කෙනෙක් ළමයින්ට හැමදාම කියනවා අනේ ඔහෙලා නම් මට ආයි සංසාරේ මොන ගැහෙන්න එපා. ළමයි හරි කේන්ති කියලා ළමයි. ළමයි අපේ පොත් ඔක්කොම හැංගුවා. හාංගලා කිව්වා මේ අම්මට අපේ ආදරේ නැති වුනේ මේ පොත් කියුවට පස්සේ. ඔන්න වැරදුනා නේද? වැරදුනා. ඇයි? එයා දැක්කේ නෑ මේ ධර්මයේ අල්ලන්න ඕන වීදිය අඩු ගානේ ආදරෙන් කතා කළා පුතේ මම ඔයගලන්ට මේ ආදරෙන් සලකන්නේ ඕගොල්ලෝ කොහොම හරි මට දරුවෝ වෙලාම මට පිනක් ඕගොල්ලන්ට මේ සලකන එක ඕගොල්ලෝ මට සැලකුවොත් ඒක ඕගොල්ලන්ට පිනක් මේ පින පීට කරන් යන්නේ කියලා ඒ පණිවිඩේ යම්මගෙන් ගියේ නෑ යම්ම හැමතිස්සෙම කල්පනා කළේ මේක මහා වදයක් කියලා ඔන්න වැරදිච්ච තැන නුවණින් කල්පනා කරනවා කියන්නේ එකක් මෝඩ කතා කියනවා කියන්නේ තව එකක් ඒ දෙක කලවම් කරගන්න එපා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීමත් දැනගන්න. මොකද සමහර අවස්ථාවල් තියෙනවා මේ මිනිස්සු හරි ආසයි ආයෙත් උපදින්න ආසයි ආයෙකට හම්බු වෙන්න ආසයි ආයෙත් ආසයි ප්‍රශ්න. එතකොට මේ එහෙම කෙනෙකුට කිව්වොත් මේ අනේ මට නම් එපා උපදින්න මට නම් එපා කියලා ඒකට විහිළුවක් වෙන්නේ නැද්ද? අවබෝධ කියන්නේ විහිළුවක් කරගන්න එකක් නෙමෙයි. ඊට පස්සේ එයා ඉපදීම කෙරෙහි කලකිරලා වෙන උපදින්න හේතුව මොකද්ද කියලා හොයනවා. හේතුව මොකද්ද? භවය. භවය නිසායි උපදින්නේ. භවය කියන්නේ මොකද්ද? විපාක පිණිස කර්මය සකස් වෙන නිසායි උපදින්නේ. විපාක පිණිස කර්මය සකස් වෙන්නේ නැත්නම් තේකීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති දීරා යථායම් පදීපෝ විඥානයේ නැමැති බීජය කීන නැති වෙලා කියන. දැන් අපි උපදින්න කර්මය දැන් කර්මයෙන් පෝෂණය වෙලා උපතක් කරා ගියේ මොකද්ද? විඥානය. එතකොට කර්මයේ ක්ෂය වෙලා නම් විඥානය මැරිලා යනවා. විඥානය නිරුද්ධ වෙලා යනවා. විඥානේ නිරුද්ධ වුණා නම් විඥාන චුත වෙන්නේ නැහැ. උපතක් කරා. අන්න ඒකයි රහතන් වහන්සේලා ගැන කියන්නේ පහන නිවුන වගේ කියන. පහන් සිල නොපෙනී ගියා වගේ කියන රහතන් වහන්සේලාගේ ජීවිතේ. එතකොට භවයේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීම නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආයත් උන්වහන්සේ මතක් කරනවා මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊර්වසි උන්වහන්සේ දේශනා කරනවා අවබෝධ කරගන්න කියනවා භවය. භවය කියන්නේ මොකද්ද? ඔව් කාම භවය, රූප භවය, අරූප භවය. දැන් මේ භව තුනක්ම අපේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙනවා. අපිට මේක හොයාගන්න බෑ. මේක හරියට කොහොමද අර එක කවරයක් තියෙනවා. ඒ කවරයස්සේ තව කවරයක් තියෙනවා. ඒ කවරයස්සේ තව කවරයක් තියෙනවා. දැන් අපිට අපිට අර එක කවරයක ඉන්න නිසා අපිට ඇතුලේ ඉතුරු කවර ටික පේන්නේ. මේ කවරේ අයින් වුණොත් තමයි ඊළඟ කවරේ කාම භවයේ නිරුද්ධ වුණොත් ඔන්න රූප භවය අරූප භවය පේනවා. දැන් අනාගාමී කෙනෙකුට නම් කාම භවය නිරුද්ධයි. එතකොට රූප භවය අරූප භවය පේනවා. දැන් සෝතාපන්න කෙනෙකුට පේන්නේ නැහැ. ඒ දේශනාව තියෙන විදිහට. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ භව තුනක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. උන්වහන්සේ දේශනා කරන මේ භව ගැන කල්පනා කරන්න කියන කාම ලෝකේ විපාක දෙන්න කර්මයේ සකස් වීම කාම භවයයි. රූප ලෝකේ විපාක දෙන්න කර්මයේ සකස් වීම රූප භවයයි. අරූප ලෝකේ විපාක දෙන්න කර්මයේ සකස් වීම ආරූප භවයයි කියලා. ඊට පස්සේ නුවණින් මෙනෙහි කරන්න කියනවා මේ භවය භවංච පජානාති භව සමුදයංච පජානාති. ඒ කියන්නේ භවේ හටගන්නේ කොහොමද කියලා. භවේ හටගන්නේ මොකින්ද? උපාදාන පත්‍ය භව. උපාදාන ගැන මම බොහොම මේ සරල උපමාවක් ඔයගොල්ලන්ට මම දැන් කිව්වා මීයාගේ කතාවනේ. ඔන්න අපිට මීයෙක් අල්ලන්න ඕන. මේ කතුර නෙමෙයි මේ කූඩුව. මේ මේ කූඩු නේද ලංකාවේ? තියෙනුනේ. මේ කූඩුවේ ඔන්න පොල් කෑල්ලක් පුච්චලා ගහනවා. ඇතුලේ. දැන් උන මීයා වටේ ඇවිද ඇවිද ඉව අල්ලගෙන යනවා. යනකොට ඕන්න නහයට දැනුණා. මොකද්ද? පොල් කෑල්ලේ සුවඳ. දැනෙච්ච ගම මොකද්ද ඇති වෙච්ච විඳීම? සැප විඳීමක් ඇති වුණා. වේදනා පත්‍ය ඒ විඳීම ඇති වෙච්ච ගමන් ඒ කෙරෙහි ඇල්මක් ඇති වුණා. ඇල්ම ඇති වෙච්ච ගමන් ඇතිලා ගියා. හිමීට ගිහිල්ලා මොකද කළේ? ඔන්න පොල් කෑල්ල තියෙන ඉවල් අල්ල ගිහිල්ලා එළී මෙයා කූඩුව අස්සට ගියපු ගමන් ලොක්කුණා. දොර ලොක්කුණා. ඊට පස්සේ ඒක ඇතුලේ තමයි යාට හැම දෙයක්ම කරන්න තියෙන්නේ. ඒක හිර වෙලා දැන් ඉන්නේ. මේ වගේ තමයි උපාදාන. යම් කිසි දෙයකට අපි විඳිනවද? විඳින දෙයකට අපිට යම් ආසාවක් ඇති වෙනවද? ඒ ආසාව ඇති වෙන දෙයට අපි කොටු වෙනවා. කොටු වෙලා තමයි අපි හිතවිලි හිතන්නේ, ක්‍රියා කරන්නේ, චේතනා පහල කරන්නේ, වචන කියන්නේ. ගැලවෙන්න පුළුවන්. ඒතරේ කොටුවෙන් ගොඩට එන්න ඕනේ ගැලවෙන්න නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාදානය. උපාදානය තමයි කාමය. කාමයට කොටු වෙනවා අපි. අවු වෙනවා. ඒක මොන උපාදානේද? කාම උපාදාන. ඊළඟට දෘෂ්ටි. දෘෂ්ටි කියන්නේ නොඑක් මතවාදවලට උපාදාන. මතවාද වලට පදාන හරි අමාරු මතකද ඒක පසුගිය දවස්වල තිබුණ අර බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්න උපන්නා කියලා මම සමයන් කතාවක් ගියා ලංකාවේ උපන්න උපන්න කියලා මේ අහන මිනිස්සුන්ට දෙපැත්තෙන් hina යන ඒ කියන්නේ මේ ඉච්චරටම මේක විහිළුවක් ඇයි මෙච්චර දෙයක් තේරෙන්නේ නැද්ද කියලා එතකොට බලන්න මේ දෘෂ්ටි දෘෂ්ටි වලට ගාහණය වෙනවනේ දෘෂ්ටි උපාදාන කාම උපාදාන දෘෂ්ටි උපාදාන ඊළඟට සීලබ්බතු උපාදාන සීලබ්බතු උපාදාන ආවට පස්සේ තමයි ගෙම්බු ගෙම්බුන්ගේ කටහසි සල්ලි දානෝ ඈ ඈ ගෙම්බන්ගේ කටහසි සල්ලි දාන අර ගෙම්බු හදලා කටහසි සල්ලි දාන මොකද එතකොට අපිට සල්ලි හම්බ වෙනවා උණ ගස් ගෙනලා හිටව ගන්නවා එතකොට අපිට සිරියාව උණ ගහින් සිරියාව වෙන නම් හොඳට සමගියෙන් සමාදානෙන් හොඳට ගිවන් දොරල් අස්පස් කරලා අතපත ගාගෙන බුදුන් වැඳන් ඉන්න ඉපැයි සිරියාව එන්න නිවන ගහ කිටුන සිරියාව ඊළඟට අර බඩතඩි hina වේගෙන ඉන්න එක්කෙනෙක් ගෙල්ලා තියාගන්නවා කවුද ලාෆින් කියලා මම බුද්ධ කියන්න කැමති නෑ ඒකට ඔව් ලාෆින් ස්ටැචු එක ගෙන තියාගන්න මේ මිනිස්සුගේ සමය හිතා ගන්න බැරි තරම්ම දුකයි මේ මිනිසු සීල බ්‍රත වලට බැඳෙන ආකාරය බලවහම සමහර ගෙවල් දොරවල් කඩනවා උළුවහු ජනේල විනාශ කරනවා කෙලවරක් නැති විදිහේ ආර්බුද වලට භාජනය වෙනවා මේ සීලබ්බත නිසා ඊළඟට කාම උපාදාන, ditthi උපාදාන මේවනම් පිරිමහගත් කොහොම හරි විසඳගත්ත කියමු. අත්වාද උපාදාන. ඒ කියන්නේ ඔව් මම මාගේ මාගේ ආත්මයයි කියලා සම්මස්නහර ඇට ඇට ලොඳා සිටියේ. දුක් ලේසි නෑ මේකෙන්. ඉතින් මේ මේකේ පීඩලා හිතකය වචනේ මෙහෙම වෙනකොට විපාක වෙනස කර්මය හැදෙනවා. උපාදාන පත්‍ය බව. එතකොට උපාදානයේ නිසා නම් භවය හටගන්නේ භවේ නැති වෙන්නේ උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භව නිරුද්ධගාමිනී පටිපදා ආයත් වෙනවා. ආරි අෂ්ටාංගික මාර්ගයයි. මේකේ බුදුරජාන් වහන්සේ නැවත නැවත නැවත නැවත මතක් කර කර කියනවා පින්වත්නි මහණෙනි හිත පහදවා ගන්න හිත පහදවා ගන්න මේකමයි මාර්ගය මේකමයි මාර්ගය මේකමයි මාර්ගය කියන මොකද්ද මාර්ගය ආර්ය ශ්‍රාගික මාර්ගය එහෙනම් අපි හිත පහදවා ගන්නනේ පාරමී ගැන නොවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බුද්ධ වචනයක මහණෙනි මේකමයි මාර්ගය අර්ජීව වට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන උන්වහන්සේ කොහොමද කියන්නේ චක්කුකරණී ඇස උපද්දවල දෙනවා ඥානකරණී ඥානෙ උපද්දවල දෙනවා උපසමාය සංසිදවල දෙනවා අභිඥාය විශිෂ්ට වූ ඥානය ඇති කරලා දෙනවා සම්බෝධාය ආරි සත්‍ය අවබෝධය ඇති කරලා දෙනවා නිබ්බානාය නිවන කරගෙන එනවා මොකක්ද ගෙනියන්නේ? අය මේ මාර්ගිය වට්ටාංගිකව මග්ගෝ. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් පින්වත්නි අපි වෙන මොනවත් කයි කතන්දර මේකේ වැදගත් නැහැ. අපිට වැදගත්ම දේ මොකද්ද? අපිට අනුගමනය කරන්න බැරි වුණා හෝ පුළුවන් වුණා හෝ අපි හිත පහදවා ගන්න ඕනේ මොකේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ පැහැදීම අපිට කවදා හරි උදව් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පහදින්න ඕනේ. ඊළඟට දැන් බලන්න කොච්චර දුරට තියෙන බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනාවක තියෙනවා ඒ කාලේ ගුරු ස්වාමීන් වහන්සේ ගෝලීන්ට කියන්න කියනවා ඔබ සරියුත් මුගලන් වගේ වෙන්න. භික්ෂුවක් භික්ෂුන්ට කියන්න කියනවා. සරියුත් මුගලන් තමයි ඔබේ බිම්ම, පරමාදර්ශය. භික්ෂුණියට කියන්න කියනවා භික්ෂුණියක් වුණත් මොකද්ද? කේමා උප්පලවන්නා තමයි ඔබේ පරමාදර්ශය. ඊළඟට උපාසක කෙනෙක් තමන්ගේ දරුවෝ තිසරණයටපත් වුණාට පස්සේ කියන කින පුතේ ඔබ චිත්ත ගෘහපති වගේ හත්තාලවක වගේ වෙන්න. ඊළඟට උපාසිකාවකට කියන කියනවා තමන්ගේ දෝණිවරු ඔව් තිසරණේ පිටියට පස්සේ දූලට කියන කියනවා දුවේ ඔබ ඔව් කුජුත්තර නන්ද මාතා වගේ වෙන්න. එතකොට මේ ඔක්කොම යන්නේ කොයි මාර්ගෙද ගියේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාදානය හොයාගන්න යන්න. දැන් උපාදානය උපාදානංච පජාන. තුන් උපාදානය අපි තේරුම් ගත්තා. උපාදාන සමුදයංච පජානාති. ඒ කියන්නේ උපාදානය මොකෙන්ද හටගන්නේ කියලා තේරුම් ගන්න කියනවා. මොකෙන්ද උපාදානය හටගන්නේ? තෘෂ්ණාවෙන් තෘෂ්ණාව කියන්නේ මොකද්ද ආසාව ආසාව කියන්නේ මොකද්ද තෘෂ්ණාව ඈ යම් කිසි දෙයකට අපි ඇදිලා යනවා නම් ඒ ඇදිලා යන්නේ මොකෙන්ද තණ්හාවේ ස්වභාවයක් තමයි ඇදිලා යනවා මොකේද ඇදිලා යන්නේ යම් ලෝකේ පිය රූපං සාත රූපං ලෝකේ යම් කැද්ද මිහිරි ස්වરૂප ඇති. ප්‍රිය ස්වરૂප ඇති. ඒකට තමයි අපේ හිත බලන කොච්චර ඇත්තද කියලා නේ. අදත් එහෙමනේ. යමක් මිහිරි ස්වરૂපයක්, මధుර ස්වરૂපයක්, ප්‍රිය ස්වરૂපයක් නැත්තම් ඒකට ඇදලා යයිද අපි? ඇදලා යන්නේ නැහැ. යමක් ලෝකේ ප්‍රියද මధుර දෙයකට හිත ඇදලා යනවා. එත්තේසා තණ්හා උපාජ්ජමාන එතන තමයි තෘෂ්ණාව උපදින්නේ. එත නිවිසමානා නිවිසති. එතන තමයි තෘෂ්ණාව පවතින්නේ. එතකොට ඒතන යම් තැනක තෘෂ්ණාව පවතිනවාද? එතන තමයි අර අර අර්බුදේ මොකද්ද? උපාදානය අටගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේ කෙරෙහි අපේ හිත ඇදිලා යනවා. ශබ්දේ කෙරෙහි සිත ඇදිලා යනවා. ගඳ සුවඳ කෙරෙහි සිත ඇදිලා යනවා. රසය කෙරෙහි සිත ඇදිලා යනවා. පහස කෙරෙහි සිත ඇදිලා යනවා අරමුණු කෙරෙහි සිත ඇදිලා යනවා මේක ඉවරයක් නෑ බුදු දේශනාවේ තියෙන මේක සැඩ පහරක් වගේ කියනවා යානි සූතානි ලෝකස්මි මේක මොකක් වගේද සැඩ පහරක් වගේ කියනවා ඒ කියන්නේ මේක අපිට නවත්ත ගන්න නවත්ත ගන්න බෑ සැඩ පහරක් වගේ සැඩ පහරකට අවුවිච්ච කෙනෙක් ඇදිලා යන්න යම්සේද ඒ වගේ තමයි අපි රූපයට ඇදිලා යන්නේ සැඩපාරකට අහුවෙච්ච කෙනෙක් ශබ්දයට ඇදී යන්නේ යම්සේද? ඒ වගේ තමයි අපි මේ සැඩපාට ඇදලා යනවා වගේ ශබ්දයට ඇදලා යන්නේ. සුවඳට ඇදලා යන්නේ. රසයට ඇදලා යන්නේ. පහසට ඇදලා යන්නේ එහෙම තමයි. අරමුණු වලට තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තෘෂ්ණාව තමයි උපාදානයට හේතුව. එතකොට එතකොට ඇදිලා ගියොත් තමයි ඒකට එයා පැටලෙන්නේ, අහුවෙන්නේ. යමක් ඇදිලා ගියේ නැත්නම් ඒකනේ බලන්න දැන් බුද්ධ දේශනාවල ඔබට මම මේ අතරේ වරින් වර මතක් කරලා දෙනවනේ දේශනා. උන්වහන්සේගේ දේශනාවක තියෙනවා අපිට මේ ඔක්කොම පස්සේ ඉන්නේ මේ ඉන්ද්‍රිය සංවරය තුල සංවරි නැතිවීමෙන් කියන්නේ. දැන් බලන්න බුද්ධ කාලේ හිටපු ඒ ස්වාමීන් වහන්සේලා හරියට පුරුදු කරගෙන තමයි ඉන්ද්‍රිය සංවරය. ස්වාමීන් වහන්සේලා විතර නෙමෙයි ගිහි අය. අර එක තැනක තියෙන එක අර පුරාණ ඉසිදත්ත. ඒගොල්ලෝ මේ එයාගේ රස්සාව මොකද්ද අර මේ ඔව් අර මේ කොසල් රජුරුවන්ගේ මේ අන්තපුරේ කාන්තාවන්ව ඇතා පිට නැග්ගිල්ලත් බැස්සීම යම් සෝවාන් වෙලා හිටියේ බුදුරජාණන් වහන්සේට විස්තර කරන බුදුරජාණන් වහන්සේ කියන බොහොම හොඳයිනේ භාග්‍යතුන් වහන්සේ මම මීටත් වඩා මං දුෂ්කර දෙයක් කරනවා කියන්නේ අතිශය දුෂ්කර දෙයක් මොකද්ද කියලානවා භාග්‍යතුන් වහන්සේ නැගරිවරු ළඟට එනකොට මේ දැන් වැහුම් අරප සුවඳ කරඬුවක් වගේ කියනවා. සුවඳ විහිදෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ මේ නගරිවරුන්ගේ අතින් ඇල්ලුවාම සියක් වාරයේ පෙළු පුළුන් වගේ කියන සනීපේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මම මේ මේ නගරිවරු අල්ලගෙන ඇතා පිට නග්ගනවා ඇතාගේ බස්සනවා මම ඒගොල්ලන්ව ත්‍රැක්ක මගේ හිතත් ත්‍රැක්ක බලන්න මේ කවුද මේ පැවිද්දෙක්ද? නෑ. කස්සම දරපියට යා කියන්නේ මම ඒගොල්ලන් වත්‍රයක්ක මගේ හිතාන්තරක බලන මේ ආගමික ඉතිහාසය ඕනේ මේ මානව ඉතිහාසයේ මේ විදිහට කතා කරන්න කොයි පිරිමියටද පුළුවන් වෙන. කොච්චර අමාරුද නේ? එතකොට භාග්‍යතුන් වහන්සේ මම මේ අමාරු දෙයක් කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කළා. එතකොට මේක පින්බලේ නෙමෙයිද? පින්බලේ හිතේ අවුලක් හැදෙන්නේ නෑනේ. හිටිය අවුලක් හැදෙන්නේ ප්‍රශ්නයක් හැදෙන්නේ කෝලහලයක් හැදෙන්නේ අර්බුදයක් හටගන්නේ මොකුත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තෘෂ්ණාව තමයි උපාදානය හටගන්නේ. තෘෂ්ණාව නිරුද්ධ වුණොත් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන තෘෂ්ණාව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නෑ නෑ මෙහෙමයි. තෘෂ්ණාව ගැන අපි කිව්වා. ඊළඟට තෘෂ්ණාවට හේතුව මොකද්ද? විඳීම. විඳීම. මොකද්ද විඳින්නේ අපි? ඇසේ ස්පර්ශයෙන් විඳිනවා. කනේ ස්පර්ශයෙන් විඳිනවා. නාස දැන් විඳීම කියන කේ විදිහට මතක තියාගන්න. නිකම් සැප දුක් උපේක්ෂා විඳීම කියලා මතක තියාගන්න එපා. එතකොට මේකේ ආර්ථි ගන්න අමාරු. කොහොමද මතක තියාගන්න ඕනේ? ඇසේ ස්පර්ශයෙන් විඳිනවා. කනේ ස්පර්ශයෙන් විඳිනවා. නාසයේ ස්පර්ශයෙන් විඳිනවා. දිවේ ස්පර්ශයෙන් විඳිනවා. කායේ ස්පර්ශයෙන් විඳිනවා. මනසේ ස්පර්ශයෙන් විඳිනවා. මොකද්ද මේ ඇසේ ස්පර්ශයෙන් විඳිනවා කියන්නේ? ඔව් ඇසයි රූපයයි ඔව් ද විඥානේ හටගන්නේ කොහේද? ඇසේ. එතකොට පේනවනේ. එතකොට ඇහැ රූපය විඥානය එකතු වුණාම තමයි විඳීම හටගන්නේ. එතකොට විඳීම එනකොට මේ විඥානයයි ඇහැයි රූපය එකතු වෙවි තමයි තියෙන්නේ. ඒක ඉවර වෙලා නැහැ. ඒක ඒ සිද්ධිය වෙවි තියෙනවා. එතකොට තමයි විඳීම. ඒ සිද්ධිය ඉවර වුණොත් විඳීම නැතිලා. එතකොට දැන් මම අපි මෙහෙම කියමු ඔන්න දැන් යසෝදරාපටි අහා හිටියා. අහා ඉන්නකොට දැන් මොකක්ද වුනේ? කන. ඊළඟට ශබ්දය ඇහෙනවා. විඥානය හට ගන්නවා. ඔන්න පටිය නැවතුණා. විඳීම ඉවරුනේ නැද්ද? ඉවර වුණා. එතකොට ඒක අනිත්‍ය වෙලා ගියා නේ. එතකොට ඒ අහපෝ ඒක නැ අනිත්‍ය වෙලා ගියා විඥානය අනිත්‍ය වෙලා ඊට පස්සේ වෙන එකක් ඇහෙනවා. මේ වගේ හිතාගන්න මෙහෙම. ඇසේ ස්පර්ශයෙන් විඳිනවා විඳීම ඇති වෙනවා. කනේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. නාසයේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. දිවේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. කයේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. මනසේ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. විඳීම ඇති වෙන නිසා තමයි අපි මේකට ඇලිලා යන්නේ. ඇලිලා යන්නේ විඳීම ඇති වෙන නිසා. විඳීම ඇති වෙන්නේ නැත්නම් ඇලීම වෙන්නේ නැහැ. අපි කිව්ව මේ ඔබට තේරුම් ගන්න මම තව උදාහරණයක් කියන්නම්. ඔන්න අඹ ගෙඩියක් තියෙනවා. කහ පාටක්. ඔන්න සුවඳ. කවුරුහරි කියනවා මේක හරි රසයි. දැන් ඔන්න ඔබට දුන්නා. දැන් ඔබ ඉම්බා. දැන් මොකද හිතුනේ? රසට ඇති. පොඩ්ඩක් කෑවා කට්ට ඇඹුළු. දැන් ඔබට අර හිතාගෙන හිටපු එක නෑ. එතකොට මොකද්ද ඔබට එක පහට ඇති වෙන්නේ? ඒ විඳීම නිසා ඔබ ඇලෙනවද? ඒක ඔබ ඉවත් කරනවද? එහෙනම් අපි ඇලෙන්නේ ඉදීම හොඳට තිබ්බොත්. නේ? ඉදීම හොඳට තිබ්බොත් තමයි ඇලෙන්නේ. නැත්තම් එතනදී අපිට ගැටීමක් එන්නේ. ඒත් විඳීමේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඳීම නැත්තම් තෘෂ්ණාව නැහැ. එතකොට තෘෂ්ණාව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට දේශනා කරන විදීම අවබෝධ කරන්න කියනවා. දැන් මේකට අපිට අවබෝධ වුණා හෝ නැතා හෝ අපි යම්කිසි වීරියක් ගත්තොත් මේ ජීවිතේ නේ කෙනෙක් අපි නෙමෙයි කවුරු කෙනෙක් යම්කිසි වීරියක් ගත්තොත් මොකද්ද මේ සිද්ධ වෙන රටාව කියලා එයාට ඒක වාසිසාගතයි. එයාට ඒක හිතසුව පිණිස පවතිනවා. එයාට මේ තමා විනිවිද යනවනේ. ඇයි මේ මම මගේ කියන එකට වඩා විනාශයක් එයාට තේරුම් ගන්නවන්නේ. දැන් මම මගේ කීක මම දකිනවා මම අහනවා මම හිතනවා මම කල්පනා කරනවා මම කනවා කියන එක්කෙනාට මේ ස්පර්ශයෙන් විදීමක් හට ඇසේ ස්පර්ශයෙන් විදීම හටගන්නේ කනේ ස්පර්ශයෙන් විදීම හටගන්නේ කියලා හිතන එකට ඒක එයාට අලුත් එකක් නෙමෙයිද අන්න එකෙන් යා තේරුම් ගන්නකට කවුරු හරි කෙනෙක් එතකොට එයාට අවස්ථාවක් තියෙනවා මේක හොඳට වටහා ගන්න විදීම එතකොට ඇසේ ස්පර්ශයෙන් නැති වෙන විදීම කනේ ස්පර්ශේ නාසයේ එතකොට මෙයා විදීමත් තේරුම් ගන්නවා විදීම කියන එක සැනකී සැනකින් සැනකින් නැති වෙවි යන එකක්. එතකොට මේ විඳීම ඇති වෙන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ස්පර්ශයට බුදුරජාණන් වහන්සේගේ උපමාව නම් පුදුමයි. මොකද්ද? හැම ගැසූ දෙන. හැම ගැසූ දෙන. මොකද්ද දෙන? ඔව් හැම ගැසූ ගව දෙන. ගව දෙන හැම ගහලා ආතාරිනවා. දැන් ගව දෙන්නට බේරෙන්න පුළුවන්ද සත්තු කෑමෙන්? බෑ. ඇයි එලිමහානේ හිටියොත් එලිමහානේ ඉන්න සත්තු එලිමහානේ සත්තු තේරෙන්න එලිමහානේ සත්තු කොච්චර ඉන්නවද කියලා රැයට යන්න ඕනේ බලන්න මේ ලයිට් ගොඩක් අඩු තැන්වල ලයිට් එක දාගෙන. පුදුම සත්තු ගොඩක් ඉන්නේ. මේ එලිමහානේ. එතකොට එලිමහන සත්තු කනවා. වතුරේ ඉන්න සත්තු වතුරට බැස්සොත් ඒ සත්තු කනවා. ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු කනවා. බේරෙන්න පුළුවන්කමක් තිබේද? නෑ. අන්න ඒ වගේ කියනවා ඇස් සැරියද ස්පර්ශය. කනට කන විරුතු වුණා ඇහැරිච්ච ගමන් ස්පර්ශය. නාසයට ඔව් හැමතිස්සෙම ස්පර්ශයට නාසය විවෘතයි. දිව ස්පර්ශයට විවෘතයි. ශරීරය ස්පර්ශයට විවෘතයි. මනස ස්පර්ශයට විවෘතයි. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශයත් යා දැනගන්නවා. ස්පර්ශ සමුදයත් දැනගන්නවා. මොකක්ද ස්පර්ශ සමුදය? ආයතන හය ඇයි ඇහැ තිබුණොත් තමයි ඇහි ස්පර්ශය හටගන්නේ. කන තිබුණොත් තමයි කනේ ස්පර්ශය හටගන්නේ. අපි කියමු දැන් කෙනෙකුට ඇහැ පේන්නේ නැහැ. එතකොට ඇහි ස්පර්ශයක් නැහැ කිව්වොත්. කන් ඇහෙන්නේ නැහැ. කන ස්පර්ශයක් නැහැ කිව්වොත්. නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒක ස්පර්ශ නමුත් දිවට දැනෙනවනේ. ඇඟට දැනෙනවනේ. ඒතර මොකක් හරි ස්පර්ශයක් වැඩ කරනවා නම් පටිච්ච සමුප්පාදයේම වැඩ කරනවා. එනිසා මේ ඇස කරනාසේ දිවකය මනස තුල අවබෝධ කිරීමෙන් තමයි මේකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ යම් තැනක ඇස ඇද්ද. යම් තැනක කන ඇද්ද. යම් තැනක නාසය ඇද්ද. යම් තැනක දිව ඇද්ද. යම් තැනක කය ඇද්ද. යම් තැනක මනස ඇද්ද. එතන ස්පර්ශය ඇති දැන් මේ නිසයි පින්වත්නි දැන් ගොඩක් අය හිතන් ඉන්නේ මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ දුක් විඳින දේශයක කියලා. සමහර අපිට ඇවිල්ලා කියනවා මේ ඉන්දියාව ගිහිල්ලා ඇවිල්ලා බුද්ධ ගයාමට ගිහිල්ලා ඒක අනේ අපිට දැන් තේරෙනවා බුදු කෙනෙක් ඉන්දියාවේ පහළ වුණේ මක් නිසාද කියලා. මං ගියයි මක් මක්ක වෙලාද. ඊට පස්සේ කියනවා මේ හරි දුක් විඳින මිනිස්සු එහෙ නෙවෙයි ඉන්නේ කියලා. ඉතින් මේ හිතේ තියෙන මේ මේ ධර්මය ආબોධෙන්නේ කොහොමද? දුක් විඳින මිනිසුන්ට කියලා. දුක් විඳින මිනිසුන්ට නෙමෙයි ධර්මය ආબોධ වෙන්නේ. ප්‍රඥාවන්ත වෙන. ඒතර දෙවිවරු අවබෝධ කළේ කොහොමද? මොන දුකක් විඳලාද? බ්‍රහ්මිය අවබෝධ කළේ කොහොමද? බ්‍රහ්මිය අවබෝධ කළා චාතු මහරජිකා ලෝකේ දිවිවරු තාවතින්සේ යාමේ තුසිතේ නිමාන් රති පරිණිමිත වසවති මේ හැම දිව්‍ය ලෝකෙම දිවිවරු යම් තැනක ඇස ඇද්ද? යම් තැනක කන ඇද්ද? නාසය ඇද්ද? දිව ඇද්ද? කය ඇද්ද? මනස ඇද්ද? එතන මේ පටිච්ච සමුප්පාදේ සිද්ධ වෙනවා මේක යම් යම් කෙනෙක් ප්‍රඥාවන්තද එයා මේක අවබෝධ කරගන්නවා බුදුරජාන් වහන්සේ ඒක තැනක දේශනා කරන මහණෙනි ප්‍රඥාවන්ත කෙනා මේ මාලිගාවක ඉඳලා රත්තරන් සිරප්පු දාන් ඉඳලා රත්තරන් තැටියක රන් හැන්දින් බත් කාපු එක්කෙනා මේ ආරි සත්‍ය ගැන ඇහුවට පස්සේ ඔක්කොම දාලා ආවුද කරන්න යනවා කියන. ප්‍රඥාව නැති එක්කෙනා ඉන්නවා කියන පැල්කොටියක. පැල්කොටියක ඉන්නකො තැටියක කියනවා කෑම හදන්නේ. යකඩ තැටි එක කියනවා යා කෑම කන්නේ. අපායට ගහපු කැලෙන්ඩරේ වගේ නෝනා. දාලා යන්න බෑ කියනවා. අනේ මං කොහොමද මෙයාව දාලා යන්න කියලා දාලා යන්න බෑ කියනවා. එතකොට එහෙමනම් මේ දුක අවබෝධ වෙන්නේ දුක් විඳීමෙන් නම් එහෙනම් ආර්ය ස්ථාංගික මාර්ගයක් ඕනේ නෑනේ. නේ? ඉතින් ඒ නිසා කවදාවත් ඒ වගේ මේ මුලාවිච්ච සිතුවිලි හිතන්න එපා. මේ දුක අවබෝධ වෙන්නේ දුක් විඳලා නෙමෙයි. ප්‍රඥාව මෙහි වෙලා. ප්‍රඥාව මෙහි වෙලා. යසකොල පුත්‍රයා මෙතෙ පුදුකක් නෑ. අසකොල පුත්‍රයා රත්තරන් මිරිවැඩි සංගල දාගෙන පල්ලෙහාට බැස්සා. නාටිකාංග නාටිකාංගනාවන්ගේ නැටුම් බල බල ඉඳලා මෙයාට එකපාරට මේ පා වුණා. මොකද්ද මේ හැමදාම මේගොල්ලන්ගේ නැටුම් බලනවා බලනවා බලනවා මේක ඉවරයක් නෑ අපිට උනත් හැමදාම ඕක බලන් ඉන්නකට එපා වෙන්නේ නැද්ද? එපා වෙනවා. කාමයේ හැටියක් ඒක. එපා වෙනවා. එතකොට මේ ඒකයි මේ මිනිස්සු කාමයේ විවිධත්වය සොයාගෙන යන්නේ. මේ එකම කාමයේ එපා වෙන නිසා. එතකොට මේ දසකුල පුත්‍රයා ගියා මේ මේ මේ කියනවා මේ අවබෝධ වෙනවා. එහෙනම් කිසි දුකක් විඳින්නේ නැහනේ. එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම මේ ධර්මයේ දේශනා කළේ සුවසේ ආબોධ කරන්නයි. දුකසේ කියලා නෙමෙයි. කොහොමද තියෙන්නේ? සෝසිය ආවෝද කරන්නයි මේ ධර්මය කියා දුන්නේ කියලා. එහෙනම් මේ දුක් විඳ විඳ ආවෝද කරන එක නෙමෙයි තියෙන්නේ. ආර්ය ස්ථාගික මාර්ගයේ පුරුදු කළ දැන් බලන විසාකාව. විසාකාව මහලතා ප්‍රසාදණිය වගේ වත් පැලඳගෙන නේ රාජමාලිගාවක වාසය කරගෙන මිගාර සිටුතුමා. අනේ දැන් ඔක්කොම ගත්තොත් එහෙම බුද්ධ කාලේ හිටපු ගොඩාක් මාර්ගඵලලාභින් හිටියේ නැද්ද ගෙවල් වල? හිටියානේ නේ. එතකොට තේරුම් ගත්ත යම් තැනක ඇස ඇද්ද යම් තැනක කන ඇද්ද නාසය ඇද්ද දිව ඇද්ද කය ඇද්ද මනස ඇද්ද දැන් අපි ගත්තොත් ඉන්දියාවේ දැන් මිනිස්සු හරියට දුක් විඳිනවනේ දැන් මම ඉතින් ඉන්දියන් කාරයන්ගෙන් අහනවා දැන් බලන්න ඕගොල්ලෝ කොච්චර දුක් විඳිනවද ඕගොල්ලෝ දුක් විඳින ඕගොල්ලෝ සංසාරේ පින් කරපු නැති නිසා ඒතකොට ඔයගොල්ලෝ පින් කරන්නේ නැද්ද කියලා කරන්න ඕනේ කියලා ඉරි සංඝාන දැන් මේ යන රටාවට කොහෙද යන්නේ? නිරීමිතක් වෙන කොහෙද කියලා. එතකොට ඉතින් මොකද කරන්නේ? එහෙමම කාලේ එහෙම අමතක කරනවා. ප්‍රඥාවම ඕනේ මේක විමස විමස යන්න නම්. ඇයි ප්‍රඥාවන්තයාට මොකද වෙන්නේ? ආයමත් ආයමත් යා කල්පනා කරන්න ගන්නවා මට මොකක් වෙයිද මේ විදිහට ගියොත් දිගටම කියලා. ඒතකොට තමයි මේ ප්‍රඥාවන්තයා විමුක්තියක් සොයන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් තැනක ඇසක් ඇද්ද? යම් තැනක කනක් ඇද්ද? යම් තැනක නාසයක් ඇද්ද? දිවක් ඇද්ද? කයක් ඇද්ද? මනසක් ඇද්ද? එතන ස්පර්ශය හැදෙන. යම් තැනක ඇස කන නාසය දිවකය මනස නැද්ද? එතන ස්පර්ශය නැහැ. ස්පර්ශයේ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අසකරණ ආශී දිවකය මනස අවබෝධ කරන්න කියනවා. කොහොමද අපි මේ අසකරණ ආශී දිවකය මනස අවබෝධ කරන්න කෙනෙක්? අවබෝධ කරගන්න තියෙන්නේ මේ අසකරණ ආශී දිවකය මනස අනිත්‍යයි. මේ අසකරණ ආශී දිවකය මනස නිමෙද මේ හට ගන්න තා රෝග හටගන්න. එක්ක ඇහි. එක්ක කනේ. එහෙම නැත්නම් නාසයේ. එහෙම නැත්නම් දිවේ. එහෙම නැත්නම් කයේ. එහෙම නැත්නම් මනසේ. හටගන්න තාක් රෝග හටගන්නේ මේ හය. වෙන තැනක් තියනවද? ලෝකේ යම් තාක් රෝග හැද්ද ඔක්කොම හටගන්නේ මේකේ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා අසකන්නාසි දිවකය මනස ගැන කලකිරුණා. එයා කල්පනා කරනවා මේ අසකන්නාසි දිවකය මනස හටගන්නේ මොකෙන්ද? මොකෙන්ද හටගන්නේ? නාම රූප හැදීමෙන් තමයි ඇස කන නාසය දිවකය මනස ඇදෙන්නේ. අපි එච්චලම මව කුසී අපි පොඩි තිතක් වගේ උපන්නනේ. ඉබදුනාට පස්සේ මේකට විඥානේ සම්බන්ධ වුණා. ඊරවසේ මොකද වුනේ? සතර මහා ධාතුන්ගේ පෝෂණය පටන් ගත්තේ නැද්ද? පටන් ගත්තා. සතර මහා ධාතුන්ගේ පෝෂණය පටන් ගත්තේ මේ විඳින ස්වභාවයෙන් යුතුව නෙමෙයිද? හඳුන ගන්න ස්වභාවයෙන් යුතුව නෙමෙයිද? චේතනා පහල කරන්න පුළුවන් ස්වභාවයෙන් යුතුව නෙමෙයිද? මානසිකාර කරන්න පුළුවන් ස්වභාවය තු නෙමෙයිද? විඥානය හට ගන්න ස්වභාවය තු නෙමෙයිද? එතකොට නාම රූපයන්ගේ සම්බන්ධයේ තුල තමයි මේ ඇහැ හැදුනේ. මව කුසේ. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් තමයි කන හැදුනේ. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් තමයි නාසය හැදුනේ. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් තමයි දිව හැදුනේ. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් තමයි ශරීරය හැදුනේ. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් තමයි මනස හැදුනේ. අපි තව හිතමු චුට්ටක්. දැන් මං කිව්වා ඇස හැදුනේ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයෙන්. දැන් මොන්නේ ඇස? දැන් ඇස ඇසක් කරේ හිත පොඩ්ඩක් යොමු කරන්න. එතන මේ ඇසක තියෙනවා පඨවි ධාතු. ආපෝ ධාතු, තේජෝ ධාතු. මේ ඇසක තියෙනවා වින්දනය ඇති කරන්න පුළුවන් ගතියක්. ඇසක තියෙනවා හඳුනා ගන්න පුළුවන් ගතියක්. ඒතර තමයි රූපේ හඳුනගන්නේ. ඇසක තියෙනවා චේතනා පහළ වෙන ගතියක්. ඇසක තියෙනවා මානසිකාරයට යොමු කරන්න පුළුවන් ගතිය. දැන් රූපේ බලනවා. රූපේ බලලා ඔන්න අපි යනවා ගෙදර මතකයින් රූපේ. ඇහින් බැලුවේ හිතේ නිවැරදි ෆොටෝ එක. කොහොමද ආවේ එතකොට? එහෙනම් මානසික ක්‍රියාකාරීත්වය ඇසට සම්බන්ධයි. මානසික ක්‍රියාකාරීත්වය කනට සම්බන්ධයි. මානසික ක්‍රියාකාරීත්වය නාසයට සම්බන්ධයි. මනසේ ක්‍රියාකාරීත්වය මේ ශරීරයට සම්බන්ධයි. මනසේ ක්‍රියාකාරීත්වය මේ ඇස කන නාසය දිවකය කියන මේ පහටම සම්බන්ධයි. මේ ක්‍රියාකාරීත්වය නිසා තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරේ, මනස කියන මේ පහම හැදුනේ. මේකට උදව් කළේ මොකද්ද? භවය. එයි මේ කර්මානුරූපව නෙමෙයි මේක හැදෙන්නේ. දැන් මව කුසේ හැදෙන්නේ කර්මානුරූපව මව කුසී හැදෙන්නේ. මව කුසී හැදෙන්නේ කර්මානුරූප. මම දැක්ක මේ ළඟදී මේ ඉන්දුනීසියාවේ ඉන්දුනීසියාවටම මේ මහා අමුතු අමුතු අය ඔක්කොම උපදින්නේ. ඉපදිලා ඉන්න මිනිස්සේ මේ ඇඟ නික මේ මේ සම්පූර්ණ මේ අත වැහිලා ටොම් ගානක් මේ ඉන්නෝ. ඇයි දැන් ඔපරේෂන් කරගෙන මේ පතුරු ගන්නවා ආයෙ වැවෙනවා. ඒක ඕන්න බලන්න. පුදුම හිතනවා. ඒක මිනිස්සෙක් හිටියා මේ කිලෝ 20ක් 30ක් ඇති අණ්ඩකෝෂේ. ඒක උඩ වාඩිල තමයි යකඩ තලන්. හරි පුදුමයි ඒක දැක්කා. සමහර මිනිස්සු ඉන්නවා මේ මේ වඳුරන්ගේ අත් වඳුරන්ගේ කකුල් වඳුරු මූණ මේ මව කුසිය හැදෙන්නේ. ඉතින් මේ නිසා අපේ මොකද්ද වාසනාවට මව කුසිය යන්තම් යන්තම් ෂේප් වෙන්න හැදුනා නේ. හැබැයි මේ ජීවිතේ අපි කරන කියන දෙයින් තමයි හැදින් අපිට ප්‍රාර්ථනා කළා වෙනස් කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මල්ලික ඇහුවා භාග්‍යතුන් වහන්සේ ලස්සන වෙන්න කෙනෙක් කොහොමද කියලා. මොකද කිව්වේ? ඊර්ෂියා නැත්. ඊර්ෂියා කරන්නේ නැත්නම් එයා ලස්සන වෙනවා කිව්වා. ඊර්වස ඇහුවා කළු වෙන්නේ මොකද කියලා. නිතර නිතර කේන්ති යාම කිව්වා. අන්න. නිතර නිතර එතකොට භාගතුන් වහන්සේ එහෙනම් මම ඉස්සර නිතර නිතර කේන්ද්‍රිකයේ කෙනෙක් වෙන්නේ නැති ඒකයි මේ කලු කියලා. එතකොට ඇහුව මේ මේ අධිපති භාවයේ උච්ච ඉරිසියා නොකිරීම කියුවා. එහෙනම් භාගතුන් වහන්සේ මම ඉරිසියා කරපු කෙනෙක් නෙවෙයි කියලා. එතකොට ධනෙ ලැබෙන්නේ කොහොමද කියලා ඇහුවා. දීපු කෙනෙක් කිව්වා. එහෙනම් භාගතුන් වහන්සේ මම දීලා කිව්වා. ඊට පස්සේ එහෙනම් භාගතුන් වහන්සේ මම එහෙනම් කේන්ති ගන්න එක අයින් කරනවා කියලා. මොකද එයාට ආස හිතුණා ලස්සන කෙනෙක් වෙන්න. එතකොට අපිට පේනවා මේ ඔක්කොම මනස මේ අපේ මෞකුසියේ තමයි මේක හැදෙන්නේ. ඉතින් අපිට සමහර විට මේ ලෝකේ විවිධ රටවල් වලට අපි ගියාම අපිට පේනවා සමහර මිනිස්සු නිකන් දිව්‍ය ලෝකෙන් ආපු මිනිස් වගේ හරි ලස්සනයි. සමහර අය හරි විරූපී. සමහර අය දැක්කම බලන් ඉන්න ආසයි. සමහරු දැක්කහම බලන් ඉන්න බෑ. ඒකට බලන්න මේ වෙනස්කම් ඔක්කොම තියෙන මේ එක එක්කෙනා සංසාරේ කරපු දේ අනුව කරපු දේ අනුව මේ තියෙන්නේ. ඒ නිසා මව කුසියේ තමයි මේ ඕමනා කරන මේ විදවන් ඕමනා කරන දේ හැදෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා නාම රූප නිසා තමයි මේ ආයතන හය හැදෙන්නේ. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට උන්වහන්සේ දේශනා කළ මේ නාම රූප හැදෙන නාම රූප ගැන අවබෝධ කරගන්න කිව්වා. නාම රූප ගැන හොඳ විස්තරයක් තියෙනවා. මට මතක ඇදිට ඒක තියෙන්නේ යව කලාපී සූත්‍රයේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා බටමිටි දෙකක්. බටමිටි දෙකක් එකට මෙහෙම හේතු කරනවා. හේතු කළාම ඔව් සංයුති දෙකයි දෙකේදී. බඩමිණි දෙක එකට හේතු කරනවා. ජවකලාප සූත්‍රයේදී. ඈ නල කලාප සූත්‍රයේ නල කලාප බඩමිණි දෙකක් හේතු කරනවා. හේතු කරාම ඒ බඩමිණි දෙක පවතින එකට එක හේතු වෙලා තියෙන නිසා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එකක් ඇද්දොත් අනික වැටෙනවා කියලා. මේ වගේ කියනවා මේ මේ එකිනෙකට සම්බන්ධයෙන් එක පවතින්නේ එකක් ප්‍රහාණය වුණොත් අනික ප්‍රහාණය වෙනවා කියනවා. ඉතින් නාම සතර මහා ධාතුන් ගැන නෝනින් විමසන්න පුළුවන් කෙනෙකුට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාමයන් ගැන නෝනින් විමසන්න පුළුවන් කෙනෙකුට ඊළඟට කල්පනා කරන්න කියන මේ නාම රූප හටගන්නේම විඥාණය නිසා. විඥාණය කියන්නේ බුදුරජාණන් වහන්සේ හරියට දේශනා කළා තියෙනවා. මේක බීජයක් වගේ කියනවා. පැලවෙන දෙයක් වගේ කියනවා. ඊළඟට විඥාණය තමයි කියනවා උපතක් කරා සකස් වෙලා පුද්ගලයාව උපත කර ගෙනියන්න මූලික වෙන්නේ. එතකොට මේ විඥානයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන එකක් තමයි නාම රූප. ඒතර උන්වහන්සේ දේශනා කරනවා විඥානි නැත්තම් නාම රූප දැන් බලන්න ධාතන් වහන්සේ පිරිනිවන් පානවා කියන්නේ මොකද්ද? විඥානේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච ගමන් විඥාන නිරෝධා නාම රූප නිරෝධය. නාම රූප නිරෝධ මොකුත් නැහැ. දැන් රහතන් වහන්සේ ජීවත් වෙලා ඉඳිද්දිම පටිසම්පාදේ නැහනේ. පටිසම්පාද නිරෝධ විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා නාම රූප නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංගික මාර්ගයයි. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා විඥානය ගැන හොයන්න කියනවා. මේ විඥානය හට ගන්නවා ඇසේ. විඥානය හට ගන්නවා කනේ. විඥානය හට ගන්නවා නාසයේ. විඥානය හට ගන්නවා දිවේ විඥානය හට ගන්නවා කයේ විඥානය හට ගන්නවා මනසේ මේක අපිට වළක්වන්න බෑ මේ හට ගන්නා වූ විඥාණයෙන් තමයි ස්පර්ශය ඇදිලා ඔක්කොම ජංජාලේ හැදෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විඥාණය හටගන්නේ සංස්කාර නිසා කියනවා. එතනදී උන්වහන්සේ බොහෝ විට මේ පටිසම්පාදයේ ඔබ කියවලා ඇති උන්වහන්සේ සංස්කාරය එතන පෙන්වන්නේ මොනවද? ඔව් ආස්වාස ප්‍රස්වාස කරන අපි කය පවත්වන. වචන පවත්වන අපි හිතෙන් විතර්ක ਵਿਚාර කරන. ඊළඟට සිත පවතිනවා හඳුනා ගැනීමත් විදීමත් මත කියනවා. මේ වැඩ පිළිවෙල තියෙන එකඟ විඥානේ හට ගන්නවා කියනවා අහේ. කනේ හට ගන්නවා කියනවා. නාසය හට ගන්නවා කියනවා. දිවේ හට ගන්නවා කියනවා. කයේ හට ගන්නවා, මනස හට ගන්නවා. එතකොට මේකෙන් බේරිච්ච වෙලාවක් නෑ නිින්ද ගිහිල්ලත් තියෙන්නේ මේ වැඩ පිළිවෙල. ඇහැරගෙනත් මේ වැඩ පිළි බේරිච්ච වෙලාවක් නැහැ. නිින්ද කිවිලක පටිසම්පාදේ නැවතුණා නම් හරි ෂෝක්. එයි. නිින්ද කියලාගේ මැරෙන මැරෙන්නේ පිරිනම් පානවා. එයි පටිසම්පාදේ නැන්නේ. නෑ නිින්දෙන් වේවා, අහැරගෙන වේවා, දැන වේවා, නොදැන වේවා, සීයෙන් වේවා, අසීයෙන් වේවා හැදෙන්නේ පටිච්චසමුප්පාදය. ඉතින් බුදුජානක මහසී දේශනා කරන විඥානයේ නිරුද්ධ වන්න තියෙන ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න උපකාරී වන මෙන්න මේ වැඩපිළිවෙල උන්වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකයා නිතර නිතර මෙනෙහි කරන්න කියනවා. ඥානවත්ත සූත්‍රය කියනවා නිතර නිතර මෙනෙහි කරන්න කියනවා. ඒක දෙවෙනි එකේ තියෙනවා යම් උන්වහන්සේ දේශනා කරනවා මේ යංකින්චි ධම්මට්ඨිති ඥාන. ඒ කියන්නේ මේ පරිසම්පාදයේ අවබෝධ වීම ගැන කියනවා ඒක නමක් මොන ඥානේද? ධම්මට්ඨිත ඥානය කියනවා. ධම්මට්ඨිත ඥානය කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පාදයේ නැමැති ධර්මතාවය පවතින ආකාරය ගැන ඇති වැටහීම. එතකොට ධම්මත් පරිසම්පාදයේ පවතින ආකාරය ගැන කෙනෙකුට වැටහුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රාවකයා ඒකට උදංගනන්නේ නෑ කියනවා. ශ්‍රාවකයා හිතන්නකො තම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ති ඥානං. එයා හිතනවා කියනවා මට මේ කෙරෙහි තියෙන ඇල්ම නැති කිරීමයි තියෙන්නේ. මේ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ කිරීමයි මට තියෙන්නේ කියලා. එතකොට අවබෝධයක් කෙරෙහි යා උදංගනන්නේ ඒ කෙරෙහි යම් කිසි ඇල්මක් ඇති වුණාද ඒකත් එයා අත්හරිනවා කියනවා. එතකොට බලන්න කොච්චරනම් එයා ඥානයක් තියනවාද බුදුරජාන් වහන්සේ දේශනා කරනට පස්සේ මහණෙනි එයා පුතඥයාගෙන් වෙන් වෙනවා කියලා. පුතඥයාගේ පුතඥයා පුතඥයා කියන්නේ මොකද? ඔන්න ගෙම්බෙක් පෙන්ලා කියන ඔන්න සල්ලි දාන්න. ආ ඊට පස්සේ හූනෙක් පෙන්ලා කිව්වොත් එම කවුරු හරි ගෙම්බා නෙමෙයි හූනට දාන්න. තව කෙනෙක් කියනවා නෑ හූන නෙමෙයි කිඹුලා. කිඹුලෙක් තියන්න කියනවා ගේ ඉස්සරහ. අපල දුර වෙනවා. පොළෙමට කිඹුල විකිනෙන්නේ නැද්ද? විකිනෙනවා. මේ වගේ තමයි මේ සාමාන්‍ය මිනිස්යාගේ මානසිකත්වය. හරීම ලද ලද බොළඳ. ඉතින් ඒ නිසා අර උන්වහන්සේ දේශනා කරන පුහුදු මිනිසාගෙන් මොහු වෙන් වේ. පුහුදු මිනිසාගෙන් වෙන් වෙන්නේ කොහොමද? අපි මේ ආර්ය ශ්‍රාවකයෝ ඔහෙලා පුතොජනෙක් කියනවාද? නෑ. එයා හැමතිස්සෙම නුවණින් විමසා බලනවා. එයා නුවණින් විමසා බලනවා. වෙන එකක් කරන්නේ නෝනියෝසා බලනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තියෙන වාසිය තමයි අපිට මේ ධර්මයේ මෙනෙහි කරන්න අපිට උපකරණයක් තියෙන්න ඕනේ. ධර්මයේ මෙනෙහි කරන්න තියෙන උපකරණය මොකද්ද? ප්‍රඥාව. ඔව්. යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රඥාව. ධර්මයේ මෙනෙහි කරන්න තියෙන උපකරණය අපිට තේරෙන්නේ අපි ඒක හරියටම පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? ඒක බැරි වෙයිද? අපිට ඒක තියනවාද? ඒක නැද්ද? අපිට තේරෙන්නේ අපිට තියෙන්නේ තිබ්බ හෝ නැත. මොකද්ද? යම් කිසි උත්සාහයක් උත්සාහයක් ගන්න ඕනේ හැබැයි ඒ උත්සාහය අහක යන්නේ නැහැ. ඒ උත්සාහ අනිවාර්යයෙන්ම අපිට අයියේ උත්සාහය අපි අරගෙන අපිට මේක වැටහෙන්න ගත්තොත් මොකද වෙන්නේ? අපිට මේක වැටහෙන්න ගත්තොත් අපිට බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදීමක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒක මොන පැහැදීමද? අවිච්ඡප්පසාද. අවිච්ඡප්පසාද කියන්නේ නොසෙල්වෙන පැහැදීම. එතකොට යාට ඇති වෙන්න පුළුවන් ධර්මයේ කෙරේ පැහැදීමක් නොසෙල්වෙන පැහැදීමක්. එයාට ඇති වෙන්න පුළුවන් සංඝයා කෙරේ පැහැදීමක් නොසෙල්වෙන පැහැදීම. ඊට පස්සේ යා කර්ම කර්මඵල රටාව තේරෙන නිසා අමුතුයෙන් කරන දෙයක් නෑ. එයා පන්තශීලේ රකින්න. එයා සංවර වීම පිළිබඳ වගකීම එයා ගන්නවා. එතකොට එයා මේ ඒක මේ අනිත්‍යයෙන් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ. මම සීලවන්ත කෙනෙක් කොහෙලා දන්නවද මං ගැන කියලා එහෙම මේ අනුන්ට පෙන්වන්න එහෙම නෙමෙයි. එයා තමන්ගේ එක පුද්ගලික ජීවිතයේ කොටසක්. බේබද්ද පිරිසක් ගාව හරියයින් ඊට ප්‍රශ්නයක් නැහැ. එයාට ඒක අභියෝගයක් වෙන්නේ නැහැ. හැබැයි ධර්මාවෝදේ කළා කියලා හිතලා නියොත් එහෙම විනාසයි. එයා හිතන්නේ මං පිරින එක නැහැ චුට්ටක් බොනවා කියලා. එහෙම වෙච්ච අය ගැන මං දන්නවා. ඒ නිසා අර ධර්මාවෝදේ නොකොට ධර්මය අවබෝධ වුණා කියන හැඟීම අනතුරුදායකයි. මොකද ඊට පස්සේ ආයතන යාට අනතුරක් 13 දැන් මම පිරිහෙන්නේ නැහැ නේ මට තියෙන ප්‍රශ්නයක් නැහැ නේ. අනික ඒකට ගොඩාක් ඊට පස්සේ විසඳුම්. විසඳුම් විසඳුන්නේ මේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? මොකක්ද ඒකට කියන්නේ? දැන් එයා හිතාගෙන ඉන්නෝනේ ධර්මය අවබෝධ කළා. දැන් අවබෝධ වෙලා නැහැ. දැන් අවබෝධ වෙලා කියලා හිතාගෙන ඉන්නවා. දැන් එයාට නැහැ. විසඳුන්නේ මේ එයාට ඕන තරම් උත්තර තියෙනවා. මම දන්නේ කෙනෙක් කියනවා එයා ඔන්න කිව්වා මාර්ගඵල බලලා ඉන්න කියලා. ඊට පස්සේ දැන් එයා මොනියා බිව්වා. ඉරුසයන් එයා නොමගගේ. එයා කියනෝ නෑ මේ ඔක්කොම කරන්නේ මගේ උඩු හිත. යටිහිතේ අවබෝධය තියෙනවා. ඔන්න උත්තරේ. ආ ඉතින් මකලා අඹන්න පුළුවන්ද? මකලා මකලවත් අඹන්න බැරි නම් ඒකට කියන්නේ වෙට්ට පිත්තල කියලා. මකලවත් අඹන්න බෑ ඊට පස්සේ. ඇයි එයාට ඕන තරම් උත්තර තියෙනවා. ඒ වගේ වුණොත් නම් විනාසයි. ඉතින් මේ නිසා හරීම මේ ධර්මය ආවොත් දැන් මේ ඔබට මේ කියපු යන් තේරෙන්නේ මොකද්ද? මිනිස්යාට තියෙන ලොකුම අභියෝගය තමා තුළ තියෙන අවිද්‍යාවමයි. තමා තුළ සකස් වෙලා තියෙන අවිද්‍යාවමයි තමන්ගේ ප්‍රශ්නේ අභියෝගය. මේ බාහිර එකක් නෙමෙයි. ඉතින් මේ නිසා තමන්ට මේම අනතුරක් තියෙනවා කියලා තමන් ඒ අනතුර තේරුම් අරගෙන බොහෝ නිහතමානීව කලබල නැතුව සීන් සීරුවේ නුවණින් විමස විමස යන්න ඕනේ මේ ජීවිතේම කරගන්න ඕනේ කියන කල්පනාවක් නෙමෙයි අපිට තියෙන්න ඕනේ කොහොමද මට මේ ජීවිතේ මොනahari ධර්ම මාර්ගය හැසිරෙන්න ආරම්භයක් තියෙනවා කෙනෙකු හිතන්න ඕනේ එහෙමයි නේ ආරම්භයක් තියෙනවා ඒ ආරම්භයක් හදාගෙන ඒක නොකඩවා පැවැත්වුවොත් ඒක යාට ලාභයක් නෙමෙයිද ලාභයක්. ඉතින් මැරෙන්න ඉස්සෙල්ලා මාර්ගඵල අවබෝධ කරගන්න ඕන කියන අදහස් වලට එන්නවට වඩා මම හිතනවා එහෙම නෙමෙයි එන්න ඕනේ. සමහරට එහෙම ඇවිල්ලා තමන් හිතන ආකාරයට අවබෝධ නැත්නම් තමන් නිකන් ෂොක් එකක් වෙනවා තමන්ට. අයියෝ මම මෙච්චර කල් මහන්සි වුණා මහන්සි වුණා මට සමාධියක් හදාගන්න බෑ. මට හරියට තේරෙන්නේ නැහැ. ඒ මොකක්වත්ම නැහැනේ. මම පොඩ පොඩ හරි මේක පුරුදු කරනවා. හිතන්න අපේ ජීවිතේ සිදුරු නැති වාචනයක් නක්. බින්දුව බින්දුව හරි වතුර වැටුනොත් ඒක ඒ භාජනයේ රැඳෙනවා. නේ? භාජනයේ සිදුරු නම් ඔව් නිතර වතුර කෝප්ප ගණන් දැම්මත් රැඳෙන්නේ නැහැ. අවබෝධ කිරීමේ රටාවෙත් එහෙම එකක් නේ තියෙන්නේ නේ. අවබෝධ කිරීමේ රටාවෙත් එහෙම එකක් තියෙන්නේ. ඒ කියන්නේ හොද්දට දෙකක් ස්පර්ශ වෙනවා. එකක් හැන්ද අනික දිව. එතකොට හැන්ද හොද්දට නිතර ස්පර්ශ වුණත් ඒක හැන්දට අදාළ නැහැ. හැබැයි හොද්ද දිවට ස්පර්ශ වුණොත් හොද්දේ රසය සැනකින් දිව මේ වගේ අපිට දිවක් හැදෙන්නේ කවදාද කියලා හොයන්න ඕනේ අපි අපි යම්කිසි වීරියක් උත්සාහයක් ගන්න ඕනේ. සමහරට එහෙම උත්සාහයක් ගනීමේ කෙනෙක් වගේ උත්සාහයක් ගැනීමේ ප්‍රතිඵලය තමයි යාට සීක බල ඇති වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් ඒ වගේ උත්සාහයක් ගන්නවා නම් එයාට ඇති වෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඒක ශ්‍රද්ධාව බලයක් හැටියට. එයාට ඇති වෙනවා සීලේ කෙරෙහි ආසාවක් ඒක එයාගේ සීලේ බලයක් හැටියට. ශ්‍රද්ධා සීල. එයාට හොඳ දාම් දැනුමක් තියෙනවා එයාව ආරක්ෂා කරන බලයක් හැටියට. සුත. එයාට හොඳට පරිත්‍යාගය පුරුදුයි. ත්‍යාගය. හොඳට නෝනින් වුණා. මේ ඔක්කොම ඇති වෙන්නේ ධර්මයේ හැසිරීමේ ප්‍රතිඵලයක් හැටියට මිසක් ඉබේ අපිට ඒක કૃතිම විදියට ගන්න පුළුවන් කමක් නැහැ. કૃතිම විදියට ගන්න පුළුවන් කමක් නැහැ. මට මතක එක්තරා අවස්ථාවක එක අම්මා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා අඬුවා අනේ මට හරි පාඩුවක් වුණා. මම මොකද්ද කියලා. අනේ මං සෝවාන් වෙන්න ඕනම තියෙදි කකුල් දිගෑරියා කිව්වා. මං ඔයා කොහොමද දන්නේ? මට ඒ භාවනා දීපු ස්වාමීන් වහන්සේ කිව්වා අයියෝ විනාඩියක් හිටියනම් ඇයි කකුල් දිග ඇරි? දැන් එතකොට ඊළඟ පාරේද ලේ අම්මා කකුල් දිග හරින්න නැතුව ඉන්නවා සුවාම් වෙන්න. දැන් බලන්න හරිද කියලා. දැන් මේ වගේ දේවල් වලට අහු වෙනවා ඕනතරම් ධර්මඥානෙ ධර්මඥා ඊළඟ එක තමයි වැරදුනාට පස්සේ අර අපි අහලා තියෙනවා ඒක මරක්කල මිනිස්සෙක් ගිහිල්ලා බෝට්ටු පදින්න ගිහිල්ලා බෝට්ටු පෙළුණලු අනිත් පැත්ත. ඊරස මොකද කියලා තියෙන්නේ. මේ පැත්තනේ හොඳ දේවල්. ඒ වගේ සමහර ගිහිල්ලා වරදිනවා. වරදුනාට පස්සේ මොකද වෙන්නේ? අනිත් පැයට කියන හරි ෂෝක්කනේ. කියලා අනිත් පැයටත් ඒ වැරද්දම ලබා දෙන්නද මේ නිසා හොඳට අපි තීරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ නෝනින් කල්පනා කරන්න ඕනේ අපිට මේ තම තමන් විසින් තම තමන්ව තේරුම් ගන්නයි මේ ධර්මයේ තියෙන්නේ. මේ ධර්මයේ අවබෝධ කරගන්න තියෙන්නේ, මේ ධර්මය ඉගෙන ගන්න තියෙන්නේ. එහෙම මිසක් තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව ගොඩ දාන්න බෑ. ඒක ඇත්තක්. ඒක හොඳට මතක තියාගන්න. තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව ගොඩ දාන්න බෑ. ඒක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නාඤ්ඤ මඤ්ඤං විසෝදේ. උන්වහන්සේ දේශනා කළ තව කෙනෙක් තව කෙනෙක්ව පිරිසිදු කරන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ යන මේ බොරු වලට අහු නොවි අපි තේරුම් ගන්න නාඤ්ඤමඤ්ඤං විසෝදේ තව කෙනෙක් තව කෙනෙක් පිරිසිදු කරන්නේ නැහැ. ඒ නිසා මේ එක එක තැන් වලට පිරිස ට්‍රාන්ස්පෝට් කරලා කිසි බලන්නේ නැහැ. මේක මේක කරන්න තියෙන එකම දෙයයි මොකද්ද? බුද්ධ දේශනාව පැහැදිලිව නිර්මලව කියා දීම විතරයි. එතකොට පැහැදිලිව නිර්මලව කියා දීමේදී උන්න ඇත්ත වශයෙන්ම බුදුරජාන් වහන්සේ දැන් මේ ඥානමත් සූත්‍රයෙන් ඔබ ඇහුවේ ඥානවත සූත්‍රයේ තව සූත්‍ර දේශනා තියෙන මේ උන්වහන්සේ අවබෝධ කරගන්න බැරි ගැඹුරු දෙයක් අපිට සරලව දේශනා කළා නැද්ද? තියෙනවනේ. එතකොට කවුරු කියන නෑ නෑ මේක ගැඹුරුයි මේක ගැඹුරුයි හරි ගැඹුරුයි මේක මගෙන්ම අහලා සරල කරගන්න කියලා. පරිස්සම් වෙන්න. ඒ හේතු මොකක් හරි එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ නිසා හොඳට මතක තියාගන්න මේකේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිමයි පහදවන්න ඕනේ. උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහිමයි පාදවන්න ඕනේ. ශ්‍රාවක සංඝයා කෙරෙහිමයි පහදවන්න ඕනේ. ඒ ඔක්කොම අපිට විවෘත වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් සමගමයි. හැබැයි මේක අභියෝගයේ තියෙන්නේ බාහිර එකකුත් නෙමෙයි. මොකද්ද? තමන්ගේම ප්‍රඥාව පිළිබඳ ප්‍රශ්නය. ඉතින් ඒ නිසා අර අපි ඒක හොඳට තේරුම් අරගෙන අර යම්කිසි මට්ටමකින් අපි මේක අධ්‍යයනයක්. ඉස්සල්ලාම කරන්න තියෙන යාට මොකද්ද? අධ්‍යයනයක් කිරීම. අධ්‍යයනය කරනවා කියන්නේ මොකද්ද? ඉගෙන ගැනීම. ඉස්සල්ලා මොකද කරන්නේ? ඉගෙන ගැනීම පරිසම්පාදේ මේ මේ අංග තියෙනවා පංච පාදනස්කන්ධේ මේක තියෙනවා විඥාන ගැන මෙහෙම තියෙනවා කියලා ඉස්සල්ලාම යා සන්තෝෂයටපත් වෙනුනේ තාම් දැනුම ගැන. ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන හිමීටි හිමීටි යන්න ඕනේ විමසන්න ඕනේ. නෝනෙන් විමසද්දී යට තේරෙන්නේ නැති තැන් එනවා කියනවා. දැන් යට පැටලිලි තැන් එනවා. පැටලි තැන් එන එකට ඒක පටලැවිල්ල පැටලින්න යන්න එපා. ඒක පැත්තකින් තියන්න. පැත්තකින් තියලා ආයේ තේරෙන ටික කරගෙන යන්න. සමහර අවස්ථාවල් තියෙනවා මේ සූත් දැන් මට හොඳට මතකයි සමහර අවස්ථාවල අපිට ඉස්සර මට මතකයි දහම් ගැටලු වෙනවා මිසද ගන්න බෑ. තේරෙන්නේ නැහැ. කවුරු දැන් මට ඉස්සර තේරෙන්නේ නැහැ මේ උපාදාන. මම ඉතින් එක එක ස්නානනාත සම්බෙලා යන උපාදානය අහගන්න. ඒක ස්වාමීනාස තමන් ගාවට ගියා. ගියා මට ස්ටූල් එකේ රෙද්දක් දාලා තිබ්බා. මේ මේ වගේ කිව්ව උපාදාන. මට තේරෙන්නේ. මං කල්පනා කරනවා මේ රෙද්ද වගේ උපාදාන කියලා. දැන් මං කල්පනා කරනවා කරනවා. ඊට මට තේරුණා මේ මේ වැඩේ හරියන්නේ හරියන්නේ නෑ මේ වැඩේ. මම ඊට පස්සේ මොකද කළේ? අර ගැටලුවට විසඳුම් හොයන්න කලබල වුණේ දැන් තේරෙන්නේ නැහැ. නමුත් තේරෙන්නේ නැති එක තෝරගන්න කලබල වුණේ නැහැ. මම මොකද කළේ? කමන්නේ මට තේරෙන ටික ඉගෙන ගන්නවා කියලා ඒ තේරෙන ටික තමයි සූත්‍ර කියවගෙන කියවගෙන සමහර විට හිතපු නැති මේ පොඩි දේශනාවල උත්තරේ තියෙනවා. ඉතින් මේ නිසා අපි අර නොකඩවා කරන්න ඕනේ මොකද්ද එතකොට එහෙනම් ධර්මයේ ඉගෙන ඉතින් අර වැඩපොළ කරන අතරේ රැකී ආරක්ෂාවල් කරන අතරේ කරන්න මොකද හේතුව අපිට මේ විවේකයක් කියනකම් නෑ නෑ මට මේ විවේකයක් ගන්න ඕනේ මම මේ ඔක්කොම වැඩ අයින් කරනවා මම පෑන්සන් ගන්න ඕනේ ඊට පස්සේ රස්සාවෙන් ආයෙම දෙන්න ඕනේ මට මේක මෙහෙම කරන්න බෑ කියලා එහෙම කවදාවත් හිතන්න එපා. එහෙම කරන්න බෑ. ඇයි බැරි? මායя දෙන්නේ. අපි එහෙම කටින් පිට කරනකොටම මායя සීනව යන ආන් එකෙක් පයින්න හදනවා දීපන් වැඩේ කියලා. මේ සත්‍යයක්. කරන්න බෑ. දෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මම නම් කොහොම හරි කරනවා කියලා මේ දත් කුරු කන්නත් එපා අත මිතුරු මොලවන්නත් එපා. ඇයි හේතුව? එහෙම හම්බු වෙන්නේ නෑ බොහෝම නිහතමානී වෙන්න. අහිංසක වෙන්න. පාළුවේ රැකී ආරක්ෂාවල් කරගෙන වැඩපොළ කරගෙන පොඩ පොඩ අර තමන්ට ඒ පොඩි පොඩි විදිහට අවුර ඇහුවොත් මා ඔයා දැන් නිකන් අමුතු විදිහට බනට ඇදිලා නමකෝ. එතකොට කියන්න නෑ මම මේකට ආසයි. එතකොට යා කිය හා හා ඔය ආසාව එච්චර හොඳ එකක් නෙවෙයි කියන්නේ. කියන්නේ නෑ මේක නරක එකක් නෙමෙයි මේක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී මං ආස කියලා කියන්නේ. මොකද ඒවා කියන්නේ මේ අන්‍යයන්කාරයෝ නෙවෙයි. ආවුද කියන්නේ ඒවා. භාවිතමයි කියන නිසා ඔකට වාද විවාද වලට යන්න එපා. එහෙම යන්නේ නැතුව තමන්ගේ පාඩුවේ මේ මේ ඒ කටයුතු ධර්මයේ ඉගෙන ගන්න මේවා කරගෙන යන්න. නිකන් අර පිරිසෙමැද්ද ගිහලා ලොකුවට කියන්න එපා. ඊට පස්සේ බණි. ආ මෙයාට මොකද්ද වෙලා කියලා. මොකද ඒ තරම්ම මිනිස්සු පිරිහිලා. හිතන්න බෑ පිරිහිමිනා. ඒ නිසා මේ ඒ පිරිහීම ලෝක ස්වභාවය. ඒක ගැන අපිට අමුතුවෙන් කම්පා වෙන්න දෙයක්වත් නෑ. ඉතින් මේක ඉතින් අමාරුකම ඉතින් අපිට තේරෙනවනේ නේ. ඒ නිසා ඔබට මේ ගෞතම බුද්ධ ශාසනය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ උතුම් ධර්මය උපකාරී වේවා සාදු සාදු සාදු